තෙරුවන් සරණයි. අද වර්ෂ 2019ක් වුණු අගෝස්තු මාසයේ 4 වෙනි ඉරිදා අදත් සුපුරුදු පරිදි සවන්ත සිරස කල්යාණ මිතුරු මිත්‍රයන් එකතු වෙලා ඉන්නවා ධම්සභා මණ්ඩපයේට ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒ සඳහා අපේ සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි සත්‍යදීතුමාට අප සෑම සියලුම දෙනාගේ ගෞරවාන්විත নমස්කාරයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. සත්‍යීතුමනි අදත් අපිට සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා දෙන මෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. පෙරවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට අපි নমස්කාර කරමු. කෘතඥතාපූර්වක අප්‍රමාණ ගෞරවයෙන් බැතිසිතින් ආදරෙයි. උන්වහන්සේ නිසා තමා සත්‍ය අවබෝධයේ පිළිබඳ කිසියම් හෝඩුවාවක් අපිට ලැබිලා තියෙන්නේ. පොට්ටපාද සූත්‍රයේ අවසාන කොටස් අනිත්‍ය වගේම නැත්නම් ඊටත් වඩා වැදගත් කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒක හොඳට අපි සාකච්ඡා කරමු ගැන. ඒ කියන්න කලින් මේ කුසල ඡන්දය ගැන සිහිපත් වෙච්ච නිසා බෙදා හදා ගන්නට හිතුණා. කුසල ඡන්දය කියන එකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන් skillful desires කියලා. මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයට ඉන්නට පෙළඹිල්ලක් ඇති වෙන්නේම රුචි අරුචිකම් මත. කියන්නේ මේ Tamanට ගැළපෙන දේ තෝරා ගැනීමක් තියෙනවා. කැමැත්තක් ඇති පළමුව සුඛය සඳහා කැමැත්තක් ඇති වෙනවා සංසාර දුක්ඛේ තේරුම් ගත්තාම ශ්‍රද්ධාව නිසා ඒ රුචියලා රුචිය තියෙනවා උවමනාවක් කැමැත්තක් ඕනකම තියෙනවා ඒ උවමනාවට මගේ පෙළඹිල්ලක් උනන්දු කිරීමක් තියෙන්නත් ඕන ඒ මගේ උවමනාවට දුක්ඛ නිරෝධය සඳහා උවමනාවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහෙන්ම උදව් කරන්න ඕන ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ උවමනාව නැත්තම් කුසල ඡන්දය නැත්තම් ස්කිල්ෆුල් ඩිසයර් කියන එක අත්‍යවශ්‍යම කොටසක්. ඒ වුණාට ඒ උවමනාකම මාර්ගයේ තියෙන එක කොටසක් විතරයි. මාර්ගයේ තියෙන එක කොටසක් විතරයි. මේ මාර්ගයට ඒතොර තවත් අංග එකතු කරගන්න ඕන. තවත් තියෙන අවශ්‍ය જાති එකතු කරගන්න ඕන. අපිව පසු අපි දන්න මොනවද කියලා. ඒතර මාර්ගයේදී අප ඇලී සිටින්නේ නැත්තම් සේන්දු වෙලා ඉන්නේ ඒ ආශාව එක්ක නෙවෙයි එතකොට. උවමනාකම තියෙනවා කුසල ඡන්දේ තියෙනවා ස්කිල්ෆුල් ඩිසයින් කියන එක තියෙනවා ඒ වුණාට අපි ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඒක ඉඳලා වෙන දේ තාත් එන හැම දෙයක්ම භාවිතා කරනවා. එතෙන්දි Tamanට වඩා හොඳ දේ මොකද්ද කියලා තෝරාගෙන ඒ ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න දුක්ඛ නිරෝධය සඳහා මේක උදව් වෙනවා කියලා. ඒකයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද මම භාවිතා කරන්න ඕනේ කියලා තේරුම් ගන්න. ඊළඟට ඒ ලැබිච්ච මොනවා හෝ සුදාය తত্ত্বය කියන එකේ මගේ උරුමයක්වත් මට අයිති කරගන්න පුළුවන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි process කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක discover කරන්නයි තියෙන්නේ හොයාගන්න තියෙන්නේ ඒක හේතු රාශියක ඵලයක් පමණයි තාම සංකතයන් නම් ඒක අනිත්‍යයි ඒ වමනාව කියන එක තානිස්සරු කියලා තියෙන හොඳට යාමි හරියට මේ බඩ ගින්න නැති වෙනවා කියලා මං අහලා තියෙනවා කෑම කෑවහම බඩ පිරෙනවා කියලා අහලා තියෙනවා ඒ අහලා තිබුණා කියලා මම කෑම නොකා ඉන්නේ බඩ පුරවා ගන්න නම් කෑම කන්ට ඕනනේ. අනිත්‍යා කිව්වා කියන එකෙන් මට ඒක තේරෙන්නේ බඩ පුරවා ගන්න නම් කෑම කන්නම ඕන. ඒ වගේ සත්‍යාබෝධයේදී එන පිරීම් සහිත තත්වයන් අපි පස්සේ කතා කරමු ඇයි මේකට එන්නේ කියලා. ඒක Tamanට අවබෝධ වෙලා තියෙන්න ඕන බත් කාලා තියෙන්න ඕන බඩ පිරෙනවා කියලා දැනගන්න. අනිත්‍යයි කිව්වා කියලා තේ ඒ ඒ කැමැත්ත අත්හරින්න හොඳ නේද? කණ්ඩ කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඒතර තේරෙනවා බඩ පිරුණායි කියලා. ඒ වගේ සත්‍යාබෝධ මාර්ගයේදී අපි අහලා තියෙන ඊළඟ ඊළඟ පූර්ණ தত্ত্বයන් හමු වෙන தত্ত্বයන් මම අත්දකලා තියෙනවා. අත්දකින්න හදනවා. ඒ ඔක්කොම අත්දකින්නවා නෙවෙයි. බඩ පිරෙන්ට ඒ තියෙන ඔක්කොම කන්න ඕන ඒ බුෆේ එකක් නම් නැත්තම් කෑම මේසේ තියෙන ඔක්කොම කන්න ඕන බඩ පිරෙන්න. මට අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන මම බඩ පිරුණා මා දන්නා බඩ පිරුණා කියලා. ඒ කතාව එහෙම මතක තියාගෙන පසුගිය සතියේ අර ගාලු යන කතාවත් එක්ක ඈඳිච්ච කොටස් කියන ටික සිහිපත් කරගන්න ඕන. මම අනන් ඒ හෝ ඒ ආයුර දන්නේ බොහෝ අඩු දන්නේ නැති තරමට අවුරුදු 30 40කින් මේ පැත්තේ ගිහිල්ලා නැහැ. සත් මතකයක් නැච්චරම පිළිතමෝ කලුතර මතකයි කලුතරට ගියයි කියලා. නැත්නම් කොළඹ ඉඳලා නම් රත්මලාන පැත්තට ගියයි කියලා. එතෙන්දී පාරමියන්ට ඕනේ මට ගුවන් ඥානයක් තියෙනවා නම් ගුවන් පුළුවන් අනිත් තැන් හැමතැනම නතර නොවී යන්න. බාලට. අපි කියන කත්ත ඥාන මාර්ගයේදී ඒ සංකතය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා සත්‍ය අවබෝධ කරගන්න හැටි. ඒ වගේ. ඒ ටික යන්තමට මතක තියාගෙන ගැඹුරු කතාවකට ගිය සතිය ආවා අපි පස්සේ වෙලාවක යලිත් තෙල් හොයාගනිමු. ඒතර බුදුරජාණන් වහන්සේ පොට්ටපාද තුමාට කියනවා බොහෝම විද්වත් සාකච්ඡාවක් යා ඉදිරිපත් කරන පොට්ටපාද තුමයි ඉන් හිටිය අනිත්‍යය දැන් මෙතන නම් දෙයතු බුදුරජාණන් වහන්සේ ආමුවට ගිහිල්ලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියනවා ගොරෝසු අත්පටිලාභයක් ඒ කියන්නේ ගොරෝසු தත්වෙන් අත්දකිමින් සිටින தත්වය. මනෝමය අත්පටිලාභයක්. ඒක ගොරෝසු හරියේ දිවල ගිහිලා මනෝමය පමණක් අත්දකින්න පුළුවන් தත්වයක්. ඊළඟට රූපී தත්වයක්. පහු කරගෙන ගිහිලා අරූපී අත්පටිලාභයත් එක්ක තියෙන தත්වය අත්දකින්නත් පුළුවන් ඒවා අයින් කරන්න ඕන. බුදුහාම කියන්නේ ඒකයි. බුදුහාම කියන්නේ වට්ටපාත්මට කියන අයින් කරන්න ඕන. බුදුහාඳු ඉතින් පැහැදිලිම කියනවා තථාගතවරයෙක් ඒ වාගේ ප්‍රහාණය සඳහා රූපත් අරු ඕලාරික මනෝමය අරූපත්ත පරිලාභය ප්‍රහාණය සඳහා ධර්ම දේශනා කරනවා ඒ ධර්මයේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට කිලිටි වෙන කරුණු මනෝ මනෝ தત્ත්වයේ කිලිටි වෙන කරුණු කොහොමයි වෙන්නේ එනවා පවිත්‍ර තත්වයන් වැඩි වෙනවා ප්‍රඥාවෙන් පිරෙන්න පටන් ගන්න ඒක පැතිරෙනවා. ඒතකොට දිත්තේව ධම්මේ ඒ කියන්නේ මේ தත්ත්වයේ තියෙද්දීම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. එතකොට රූප අත්පත් අත්පටිලාභය මනෝම අත්පටිලාභය මරණයෙන් පස්සේන තත්ත්වයක් නෙවෙයි. ඒවා අයින් කළා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මේ හඳුනා ගන්නා තත්ත්වයන් අයින් කළ දැන්. ශරීරයෙන් එළියට පනින්නම ඕන. ශරීරයෙන් එළියට පනින්න ඕන. ඒක හපංකමක්. එතකොට බුදුහාමුදුරෙන් දෙන්නේ දේශනා කරන එක අත්හරින්න ඕන මේක පිළිගත හැකි තත්ත්වයක් නේද කියලා. එතකොට කියන්නේ මේක සාධාරණ පිළිගන්න පුළුවන් තත්ත්වයක් කියලා. එහෙම කියනකොට ඔන්න දැන් හත්තිසාරිපුත්ත ඇත්ත ඊළඟට ඉදිරිපත් කරන දේ මෙතෙක් නිහඬ වෙලා ඉඳලා යාත් ඉදිරිපත් කරන්න ඕන. බොහෝම හොඳයි මේවා පටිච්ච සම්පන්නතාවේ තේරුම් ගන්න. ඒවං උත්තේ චිත්තෝ හත්තිසාරිපුත්තු ඔය චිත්ත එයා කියනවා බුදුහාන්ට යස්මින් භන්තේ සමයෝ ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝත් මේ අත්තපටිලාභය මට අත්දකිමින් තියෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනකොට මෝඝස්ස තස්මින් සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති වචන හොඳට හිතාගන්න යාපාචන වචන ඒ වෙලාවට ඒ කියන්නේ ඕලාරික අත් ප්‍රතිලාභය අත්දකිමින් ඒකත් එක්කම ඉන්නකොට මනෝමය අත්පටිලාභ කියන එක මෝගස්. එයාට මෝගයි හිස් දෙයක්. එයාට නෑ ඒක. එයා පාච්චන වචන. මේක ධර්ම වචන කියලා තේරුම් ගන්න එපා. චිත්තතුමා පාවිච්චි කරන වචන. බුදුහාම ඊට එහා ගිහිලා වචනයක් පාච්චන සඳහා. मोघो अरूपो අත්තපරිලාභෝ හෝති. අරූප අත්තපටිලාභේ මම මේ වචනේම කියනවා. ඒත් කැමැති විදිහට තේරුම් ගන්න. හොඳේ. මොග්ගෝ අරූප අත්තපටිලාභෝ හෝති. අරූප අත්තපටිලාභයත් හිස් ඒ தත්ත්වෙට. ඒ කියන්නේ නෑ ඒකට. ඕලාරිකෝ වාස් අත්තපටිලාභෝ තස්මින් සමේ සච්චෝ හෝති. ආපාචින වචනේ. මෝඝ සත්‍ය ඒ ඇන්ටොනිම්ස් හැටියට විරුද්ධ වචන හැටියට අර ඕලාරික අත්පටිලාභයේ තියෙනකොට මනෝමය අත්පටිලාභයේ මෝඝයි හිස් අරූප අත්පටිලාභයේ මෝඝයි හිස් ඕලාරික අත්පටිලාභයේ පමණක් ඒ වෙලාවට තියෙන්නේ සත්‍යෝ හෝති ඒ විදිහට අනිත් ඒවාත් කියනවා දැන් මනෝමය අත්පත්ලාභේ යම් වෙලාවක තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික අත්පත්ලාභේ හිස් මොගයි අරූප අත්පත්ලාභේ හිස් මනෝමය වාස අත්පත්ලාභෝ තස්මින් සමේ සච්චෝ හෝති මනෝමය අත්පත්ලාභේ එය ඇත්තට සත්‍යක් හැටියට පිළිදලා තියෙනවා ඒ වෙලාවට මෝග සත්‍ය දෙක තමයි ඒ චිත්තතුමා පාච්චි මතක තියාගන්න ඒ ඇත්ත ටික කලකින්ම දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගත්ත කියන්නේ. මේ ගැඹුරින්ම හිතන අරූපත්ත ප්‍රතිලාභයේ තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරිකත්ත ප්‍රතිලාභය මෝඝයි තමන්ටම ගාව ගන්නට මනෝමය අත්ත ප්‍රතිලාභය මෝඝයි අරූපෝ වාස අත්පටලාභෝ තස්මින් සමේ සච්චෝති ඒ වෙල ඒ වෙලාවට ඒ කාලයේ තුලදී අරූපත්පටලා තමයි යට සත්‍ය වශයෙන් තියෙන්නේ. ඔන්න අපි ආදරයෙන් මල් පූජා කරන වන්දනා කරන අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ඉහළටම සලකාගෙන ඉන්න ඒ සිද්ධාර්ථ ගෞතම ආනන් වහන්සේ කියන දේ වචනේ. ඒකම උන්වහන්සේ කියන හැබැයි මෙහෙම. උන්වහන්සේ පාවිච්චි කරන වචන. සම්්‍යක් සම්බුද්ධ වචන. යස්මින් චිත්ත සමයේ ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝති. චිත්ත යම් වෙලාවක ඕලාරික අත්තපටිලාභේ තියෙනවා නම් ඒ කියන්නේ ඒ රවුමෙන් කැරකෙන්නේ ඒ වලල්ල තුල නම් ඉන්නේ ඒ අද්දකීම් රාශිය තුල නම් ඉන්නේ නේව තස්මින් සමයේ මනෝමයෝ අත්තපටිලාභෝති සංඛංගත් ඒ වෙලාවට ඒ කාලය තුල මනෝමය අත්පත්ලාභයක් කියලා ඒකේ ගණන් ගන්නේ නැහැ. ක්ලාසිෆයි වෙන්නේ නැහැ කිත තානිසෝ කියන්නේ ක්ලාසිෆයි කියලා. අර අර මෝග්ග සත්‍ය කියන වචනේ පාචීරේ නැහැ. නේවතස්මින් සමේ මනෝමය අත්පත්ලෝ පටිලාභෝති සංඛං ගච්ඡති. ඒ ඒ විදිහට ගණන් ගන්නේ මේක මනෝමය අත්පත්ලාභයක් කියලා සලකා ගන්නෙ නෑ. සලකන්න බෑ. ඒක අරූප අත්පත්ලාභයයි කියලා සලකා ගන්නෙ නෑ වෙලාවට. ඕලාරිකෝ අත්පත්ලාභෝත්‍ය තස්මින් සමේ සංකම් ගත්‍ත්‍ති ඒ මොන ගොන්නටද තෙන්නේ මේ වෙලාවට ඒ අත්දකින්න ඒක ඕලාරික අත්පත්ලාභය කියන කොටසට වැටෙනවා. ඒ විදිහට හිතා ගන්නවා. අපි කතා බහ කරන භාෂා පාඩ කියලා. ඔය සංඛ කියන වචනේ කටුකුරුන්ද හාමුදුරුවෝ ඉහළ පොත කතිය concept and reality පොතේ සිංහල පරිවර්තනයක් තියෙන මාතෘකා මතකනේ හොයලා කතා කරන්න බල බලන්න කියන. ඒතොත් තථාගතයන් වහන්සේ ආයි චිත්තෙට කියන චිත්තෙට කොට යම් වෙලාවක මනෝමය අත්පත්ලාභේ නම් අත්දකින්නේ තියෙන්නේ. ඒ වෙලාවට ඕලාරික අත්පරලාභය කියලා ඒක ගණන් ගන්නේ නැහැ. අරූප අත්පරලාභය කියන ගණන් ගන්නෑ. ඒ වෙලාවට මනෝමය අත්පරලාභූත්වය සංකංගච්ඡති. ඒක ගණන් ගන්න එකට කතා කරන්නේ ඒක අත්දකින්නේ ඒ தත්වෙන් පමණයි. ඊළඟට අරූපත්පත්ලාභයත් එමයයි යස්මින් චිත්ත සමේ අරූපවත්පත්ලාභෝ ඕලාරික බව, මනෝමය බවත් පසු කරගෙන ගිහිල්ලා ඒ අද්දකින් හැල්ලා ගිහිල්ලා ඊළඟට එනවා නම් අර අරූපත්ත පටලාභේ අරූපත්වයක් දකින්න පුළුවන් නම් ඒ වෙලාවට ඒක ඕලාරිකත්ත පටලාභය කියලා ගණන් ගන්නේ නැහැ සංකංගච්ඡති න සංකංගච්ඡති මනෝමයත්ත පටලාභෝති න සංකංගච්ඡති අරූපවත්ත පටලව බොහෝත්තේව තස්මින් සමේ සංඛං ගච්ඡති. ඒ බුදුහාමුදුරුවෝ කියන වචනේ තුල සංඛං ගච්ඡති. ආර්ය සත්‍යෝ හෝති කීවා බුදුහාරේකේ වැරදි හරි කිව්වේ නෑ ඊළඟ ගණන් ගන්නයි කියලා. ඊටපස්සේ බුදුහාරු චිත්තකින් ආයෙත් ප්‍රශ්න අහනවා. මේ ඇඟ ඇතුලේ හැම ඇතුලේ සිවිය ඇතුලේ ඇටකොටු ඇතුලේ ඔලුවක් තියෙන හින්දා හිතෙන ගතියක් තියෙන නිසා මේක ඇතුළටම ගිහිල්ලා දකින්න වෙනවා. වචන මාත්‍ර වශයෙන් ඉවැල්ලීමක් හැටියට දකින්න ඕන. ඉවල්ලලා බලන්න ඕන. පොත නෙවෙයි. පොතේ පිටු මතක් වෙන්න හොඳ නැහැ වෙලාවට. පිළිම මතක් වෙන්න හොඳ නැහැ වෙලාවට. ඒවා ඕන. ඒවා මම කියන්නේ ඒවායින් කරන නෙවෙයි. මේ තමන්ගේ පංච උපාදානස්කන්ධයේ මේ වචනේ හොඳ නෑ කියන එක අතරමං වෙන්න ඕන. අතරමං වෙනවා කියන්නේ උත හැම තැනම බලනවා. කොහෙන්ද මං යන්න ඕනි කියලා. නිත්‍ය තැනක් හොයනවා. ඒක අතරමං වුණා. සංඥාව හොයලා බලන එකත් අඩිය ගන්න තරන්නේ. සංඥාවෙන් අපි මෙතන අහු කරගෙන යන්නේ නේ. ඒ නිසා රූපේ නම් ගණන් ගන්නට දෙයක් නැති බවම තේරෙනවා. කවුද හදලා දුන්නේ මැටි බඳුරක් හින්දා. නමුත් සංඥාව එක්ක ඊට පස්සේ ගොතන සංඛාර ටික තහුවෙන් ඉඳ තියෙන නිසා හොයලා බලන්න එන. ඒකින්ද රූ පංච උපාදානස්කන්ධයේ මේ වෙලාවට විතර කියන්නේ උද්දුත කුමා තුල තුල අතරමං වී බලන්න. අතරමං වෙන්න. ඒතර බුදුහාඳුරු සත්‍යත් අහනවා සතේ සචේතං චිත්ත ඒවම් පුච්චෙයුම් ඔයාගෙන් මෙහෙම ඇහුවොත් එහෙම අහෝසිත්වං අතීත මද්ධානං නත්වං නාහෝසි අහෝසිත්වං අතීත මද්ධානං අතීත කාලය තුල කියන්නේ ඉක්මලා ගිය කාලය තුල කියන්නේ දැන් 8යි දැන් 30යි වෙලාව රාත්‍රිය අපි හින්දමන් කියන්නේ තම තමන්ගේ zone එකට අනුව බලන්න 8යි 28ට. 8ත් අතීතයි. 8යි 25ත් අනිත් අතීතයි එතකොට. කැලෙන්ඩරේ ගිය අවුරුද්දේ කැලෙන්ඩරේට යන්න එපා. ඔරලෝසුවේ තත්පර කටුව ළඟට එන්න. මේ අතීත මධ්‍යානය ගැන කතා කරනකොට වර්තමාන පච්චුප්පන්නය ගැන කතා කරනකොට තත්පර කට්ට ළඟට ඇවිල්ලායි බලන්න ඕනේ කැලෙන්ඩරේ නෙවෙයි. අහෝසිත්වං අතීත මද්දාන. ඔයා අතීතේ හිටියා නැත්වන්නා හෝසි. ඔයා නොහිටියේ නෑ. භවිෂ්‍ය සිතුවම් අනාගත මද්දාන. ඔය අනාගතේ ඉන්නවද නැතොම් න භවිෂ්‍යති. ඉන්නේ නැද්ද? අත්තිත්වං හේතරහි මේ වෙලාවේ ඉන්නවද නැත්නම් නැති. ඔය නැත්තේ නෑ නේද? ඒවම් පුට්ටෝ ත්වන් චිත්ත කිංති ව්‍යාකරියාස. මෙහෙම අහුවොත් ඔයාට ඔයා මොනවද කියන්නේ? ඔයා අතීතේ හිටියා. නොහිටියේ නෑනේ කවුරු හරි අහනවා. අනාගතේ ඉන්නවා. නොඉන්නේ නෑනේ. දැන් ඉන්නවා. නැත්ති නෑනේ කියලා කවුරු හරි ඇහුවොත් ඔයා කොහොමද උත්තර දෙන්නේ? බුද්ධාන්තර අහන්නේ අපි මේ ඉතිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා දහ පහළොස් සැරයක් දවසට කියලා নমස්කාරංග තථාගතයන් වහන්සේ. ඒත් নমස්කාර කරන තථාගතයන් වහන්සේ. අප විසින් নমස්කාර කරන ලබ. එතකොට චිත්ත කියනවා සතේ මම් බන්තේ වම් පුච්චේයුම් මගෙන් කවුරු හරි මේ වචන මන් ලිටරලිම නෙවෙයි පරිවර්තනය කරේ අපට ඕන හින්දා මේ පය දෙකෙන් පස්සේ සම්පූර්ණ අත්හරලා වෙන ඕන මාර්ගයකට යන්න. සචේ මම් බන්තේ එවම් පුච්චියුම් මගෙන් මෙහෙම ඇහුවොත් භාග්‍යතුන් වහන්සේ කවුරුන් වූ අර කලින් කියපු ටිකමයි ඒවම් පුට්ටෝ අහං භන්තේ ඒවම් ව්‍යාකරියම් මගෙන් එහෙම ඇහුවොත් මන් මෙහෙම උත්තර දෙන්න ඉඩ තියෙනවා මම ඒක මෙහෙම කියනවා අහෝ සාහං අතීත මද්ධානම් මේ අපේම ඔලු කැරකෙන පැත්ත මේ චිත්තත් ඒ චිත්තත් මිනිස්සෙක් අප වගේම එතකොට අපත් චිත්ත කෙනෙක් දා කරගමු අහෝසාහං අතීත මද්ධානම් මේ මම අතීතේ හිටියා නාහන්න අහෝසින් නොහිටියේ නෑ භවිස්සාමහං අනාගත මද්ධානම් අනාගත කාලයේ ඒ තාම නොපමිනි කාලය තුලත් මයි ඉන්නෝ නාහන්න භවිස්සා අපි අපි අපි හමුුනේ 2009 නේ දැන් 2019 එදාට අපි කතා කරන 2019 නැත්තේ නේ ඉන්නවා මතකයෙන් තමයි ඒක ක්ලිප් කරලා තියෙන්නේ එකින් එකට পেපර් ක්ලිප් වලින් අමුණලා අමුණලා ගත්තා වගේ මම මිලලා තියෙන ඒකේ සංඥාවේ භවිස්සා මහං අනාගත මද්දානං නාහන්න භවිස්සාමි නොඉන්නවා නොවේ අත්තාහං ඒතරෙහි මම මේ වෙලාවේ පවතිනවා නාහන් නැති නැත්තේ නෑ මා මායි විදිහට කියන. ඒතර බුදුහාමරායත් අහන ප්‍රශ්නේ බලන්න තථාගතයන් වහන්සේ තථාගත කියන්නේ මේකයි සම්්‍යක් සම්බුද්ධ කියන්නේ. සචේපන තංචිත් ඒවම් පුච්චේයුම් චිත් ඔයාගේ මෙහෙම හැවුවොත් යෝතේ අහෝසි අත්තීතෝ අත්තපටිලාභෝ සෝතේ අත්තපට්ලාභෝ සච්චෝ මෝගෝ අනාගතෝ මෝගෝ පච්චුප්පන්නෝ එතකොට ඔයාගේ මෙහෙම ඇහුවොත් ඔයාට අතීත අත්තපටිලාභයක් තියෙනවා අත්ත භාවපටිලාභේ නෙවෙයි මේ කැලෙන්ඩර් වර්ෂය තුල 1910 සමාන 2019 යෙදීම ඉන්න කාලය තුල ගන්න යෝතේ අහෝසි අතීතෝ අත්තපටිලාභෝ පහුගිය අත්පරලාභයක් තිබුණා නම් සෝවතේ අත්පරලාභෝ සච්චෝ ඒ අත්පරලාභේ නේද ඇත්ත මෝගෝ අනාගතෝ මෝගෝ පච්චුප්පන්න පච්චුප්පන්නයි අනාගතයයි හිස් නේද ඊළඟ කාල තුනද මෙහෙදී කරනවා අනාගතයට આવොත් අතීතය වර්තමානයේ මෝගයි වර්තමානයේ පමණක් අනාගතේ පමණක් සත්‍ය. අනාගතයට ගියාම වර්තමානයේ මෝඝ අතීත මෝඝයි. ඒතර එයා කියන මේ විදිහට අත්පටලාභේ සත්‍යයි කියලා කියනවා කියලා. ඒවා එයා ඒ වෙලාවට පචෙන් සත්‍යෝ. බුදුහාන්ට ඒ විදිහට මුත්තර ඊට පස්සේ බුදුහාර ආයි කියනවා. එයා කියන ඇහුවොත් එහෙම තමයි උත්තර දෙන්නේ කියලා. ඒතර බුදුහාරෝ ආයත් පාචේන සංඛං ගච්ඡති කියන වචනේ. යස්මින් සමේ ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝති නෙවතස්මින් සමයේ මනෝමය අත්තපටිලාභෝ සංඛං ගච්ඡති. ඕලාරික අත්තපටිලාභයත් එක්ක මිශ්‍ර වෙලා කල් ගත කරන වෙලාවට මනෝමය අත්තපටිලාභයක් කියලා ඒක ගණන් ගන්නේ නැහැ. අරූප අත්තපටිලාභයක් කියලා ගණන් ගන්නේ නැහැ. මනෝමය අත්පත්ලාභී ඉන්න වෙලාවට ඕලාරික අත්පත්ලාභී කියලා ගණන් ගැනීමක් වෙන්නේ නැහැ. අරූපත්පත්ලාභයක් කියලා ගණන් ගැනීමක් වෙන්නේ නැහැ. අරූපත්පත්ලාභය අත්දැකීමෙන් සිටිනවට මනෝමය අත්පත්ලාභී කියලා ගණන් ගන්නින්නේ අවලාරික අත්පත්ලාභී කියලා ගණන් ගන්නෙත් ගණන් ගැනීමක් කිරින්නේ ඒකට බුදුහාමුදුරුවෝ උදාහරණයක් කියනවා. සියතාපි චිත්ත චිත්ත හරියට මේ විදියයි. ගවා කීරං එළදෙනගෙන් කිරි ගන්නවා. කිරම්හා දාදි. කිරි කලඹපුවාම මිශ්‍ර කරපුවාම බෙන්ඩර් කරපුවාම ඒකෙන් පුළුවන් අවශ්‍ය දේ දැම්මහම යෝගට හදාගන්න. මුදපු කිරි. දදිම්හා නවනීතම් ඒකෙන් ගිතෙල් හදාගන්න මේ බට හදා ගන්න පුළුවන් වෙඬරු. නවනී ධම්මා සප්පි බට තවත් කවලම් කළා ඒ අවශ්‍ය ප්‍රමාණයට පදම් කරාම ගිතෙල් හදා ගන්න පුළුවන්. ගිතෙල් තවදුරටත් පදම් කළා වශයෙන් සෑම වර්ග දාගත්තාම ඒක චීස් හදා ගන්න පුළුවන්. සප්පි මණ්ඩ. යස්මින් සමේ කීරන් හෝති කිරි කිරි වශයෙන් තියෙන වෙලාවට ඒකට යෝගට් කියන්නේ නැහැ ඒකට බටර් කියන්නේ නැහැ ඒකට ගිතෙල් කියන්නේ නැහැ. ඒකට චීස් කියන්නේ නැහැ. යෝගට් වෙච්ච වෙලාවට ඒකට කිරි කියන්නේත් නැහැ. ඒකට බටර් කියන්නේත් නැහැ. ඒකට ගිතෙල් කියන්නේත් නැහැ. ඒකට චීස් කියන්නේ නැහැ. ඒක බටර් වෙච්ච වෙලාවට ඒක කිරිත් නෙවෙයි යෝගට්ුත් නෙවෙයි ගිතෙලුත් නෙවෙයි බටරුත් චීස්සුත් නෙවෙයි. බටර් වෙච්ච වෙලාවට ඒක යෝගට් නෙවෙයි ඒ විදිහට. ගිතෙල් වෙච්ච වෙලාවට ඒකට බටර් කියන්නේ නැහැ. කිරි කියන්නේ නැහැ. යෝගට් කියන්නේ නැහැ. චීස් කියන්නේ නැහැ. චීස් වෙච්ච වෙලාවට ඒකට ගිතෙල් කියන්නේ නැහැ. බටර් කියන්නේ නැහැ. යෝගට් කියන්නේ නැහැ. කිරි. ඒක හොඳ උදාහරණයක් ගන්න. ඊට පස්සේ බුදුහාම හොඳ වචනයක් පාවිච්චි කරනවා. බුද්ධ කියන්නේ මේ නිසා. මෙයා හැමෝට තවත් උන්වහන්සේ කෙරෙහි නමස්කාර කරන්න ඕන අර ටිබෙටෙන් ඇත්තු නමස්කාර කරන තරමටම නමස්කාර කරන්න හිතෙන. යස්මින් චිත්ත සමේ ඒ විදිහට ඔක්කොම කියනවා. යස්මින් චිත්ත සමේ අරූප අත්පත්ලාභෝ හෝති නේව තස්මින් සමේ ඕලාරිකෝ අත්පත්ලාභෝ ති සංකංගච්ඡති. අරූප අත්පත්ලාභී තියලාට ඒකට ඕලාරික අත්පත්ලාභී කියලා වෙලාවට කතා කරන්නේ නැහැ කියන්නේ. ඒ වචනේ පාවිච්චි කරන්නේ. දැන් මනෝමය අත්පත්ලාභෝධි සංකම් ගච්ඡති අරූප අත්පත්ලාභෝධය තස්මින් සමේ සංකම් ගච්ඡති. ඒ විදිහටමයි ඉගෙන කතා කරන ඒ වචනින්මයි ඒ විදිහටමයි ගණන් ගැනීම කෙරෙන්නේ සංකම් කියන වචන ඉගෙන ගන්න. ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා මේවා තමා ලෝකේ විවාහාරණ කරන සාමාන්‍ය ක්‍රම පොදු ව්‍යවහාරයන් නොවක් ලෝක නිරුත්තියෝ ලෝකය හදාගත්ත වචන සෙට් එකක් ලෝක වෝහාරෝ ලෝක පඤ්ඤාති ලෝකයට ව්‍යවහාර කරන්න ඕන මොනවා හරි කියලා අපේ අපි කියන සම්මුති සත්‍යයන් යාහි තථාගතෝ වෝහරති ඒවා තථාගතයන් වහන්සේ පාවිච්චන විතරයි අපරාමසන්ති තථාගතයන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා නැහැ වචනයත් එක්ක සොලිඩ් ගෑස් වල වායු වෙලා අතුරු දහන් වෙලා යනවා ලෝක පඤ්ඤත්තින් පමණ ඒවං උත්තේ මේ කියනකොට පොට්ටපාදෝ පරිබ්බාජකෝ ඒ සත්‍ය ගවේෂකයා පොට්ටපාද කියන පරිබ්‍රාජය කියන්නේ අපි දන්න උපතිච්ච පරිබ්‍රාජකේ කෝලිත පරිබ්‍රාජකේ සත්‍ය හාන්න එක එක ගුරුවරුන් ඇසුරු කරගෙන එයා කිව්වා භික්ඛන්තම් භන්තේ හරිම හොඳයි භාග්‍යතුන් වහන්සේ. හරිම ප්‍රියමනාපයි කප් මේ දේශනේ. හරිම ඉහළ අප කියන්නේ. නික්කුජිතං වා කුජ්ජේ මුණින් නවල තිබිච්ච දෙයක් අනිත් පැත්තට හැබැයි පැත්තට හැරෙව්වා වගේ. පටිච්චන්නං වා විරෙය්‍ය බහපු දෙයක් ඇල්ලා පින්නවා වගේ. මූල්හස්සවා මග්ගං ආචික්කීය. මම්මුලාවෙක් වෙච්ච කෙනෙකුට හරියට පාර කියලා දෙන්නවා ඩිරෙක්ෂන් කියලා දෙනවා අන්ධකාරේ වාතේල පජ්ජෝ තන්ධාරීය කරුවලේ ඉන්නකොට පහනක් පත්තු කරලා දෙනවා වගේ චක්කුමන්තෝ ඇසැත්තෝ දකීවා කියලා ඒව මේවන් අන්නේ ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ විවිධ ක්‍රම වලින් ධර්මය ප්‍රකාශ කළා ඒ සාම්බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මංච බික්කු සංඝංච භාග්‍යතුන් වහන්සේ මේ පොට්ටපාද වෙන මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා ධර්මයක් පිහිට මගේ පිහිට කරගන්නවා සංඝයාත් පිහිට කරගන්නවා විශාල ආශ්‍රමයක් උරුමකම් කියපු සත්‍ය ගවේෂකෙක් තථාගතවරයෙක් පින්ඩපාත ගමන පොඩ්ඩක් මග හරවා ඒ ආශ්‍රමයේ අසපු වෙතරී ගියේ නිකන් නෙවෙයි. එහෙම යවෙන්නේ නැහැ තථාගතවරේ. ඒ අන්‍යාගමික නායකයෙක් වගේ කෙනෙක් හමු වෙන්න. උපාසකෙක් හැටියට මා පිළිගන්නේ කිව්වා. අද පටන් දිවි ඇතිතේ. චිත්තෝ 57 සාරිපුත්තෝ චිත්තහත්ති සාරිපුත්තතුමා භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම කිව්වා. අභික්ඛන්තම් භන්තේ අභික්ඛන්තම් භන්තේ කියලා විදිහට කිව්වා. එයා තව ටිකක් වෙනස් මාර්ගයක් ගත්තා. ලබෙයහම් බන්තේ භගවතු සම්තිගේ පබ්බජ්ජං මත භාග්‍යතුන් වහන්සේ ළඟ සමීපී පැවිද්ද ලැබෙනවා නම් හොඳයි. ලැබී උපසම්පදා පූර්ණත්වයට පත් කර ගන්නවා නම් තථාගතයන් වහන්සේ මාව සාමූහිකත්වයේ සඳහා හොඳයි කියනවා. අලත්තකෝ චිත්තු හත්තිසාරි පුත්තු භගවතු සම්පිකේ පබ්බජ්ජං යා පැවිද්ද ලැබුවා තථාගතයන් වහන්සේ ළඟ උපසම්පදාවත් ලැබුවා පූර්ණ ආරාධනාවකුත් කරා භිෂංගයවස අචිරූප සම්පන්නෝ උපසම්පත්තේට පැමිණලා වැඩි කලක් නොගෙහිම්ම ආයස්මා චිත්ත හත්ති සාරිපුත්තෝ චිත්ත හත්ති සාරිපුත්ත ඒකෝ තනි වෙලා හිටියා එක්ක එක්කෙනා ගැඟෙILLා ගියේ නැහැ. රූපකට්ටෝ අයින් ගහලා හිටියා. අපමත්තෝ හැබැයි සැලකිල්ලෙන් හිටියා. ආතාපි මහන්සි වුණා. පහිතත්තු. ශරීරය මහන්සි කරවන්න නමක් ගමක් දරා ගන්න නෙමෙයි උනන්දුනේ ඒ හැම එකක්ම අයින් කළා දිව්‍ය කැප කරානිකට. සත්‍ය ආબોධි මාර්ගය. පයිතත්තු විහරන්තෝ නැති රස්සය. වක්කල් ගියේ නැහැ. යස්සත්තාය කුල පුත්තා වාසනාවන්ත මිනිස්සුන් කවුරුන් හෝ ගෘහ ජීවිතයේ පූර්ණවත් කළා දාලා ගියක් දොරක් නැති උතුම් පැවිදි තත්වයටපත් වෙලා බ්‍රහ්මචාරියෝ තදනුත්තරම් බ්‍රහ්මචාරියෝ සප්ප බ්‍රහ්මචාරිය පරියෝසානං ඒ බ්‍රහ්මචාර්යාවේ අවසානයේ දිත්තේව ධම්මේ ඒ චිත්තහත්තිසාරි පුත්තව සිටින කාලය තුලදී ඒ කියන්නේ ඒ සංඥා ඒ රූප ඒ වින්දන ඒ Tamanට අත්දකින්න පුළුවන් විඥාන තත්ත්වයන් තීබිදීම සයන් අභිඥා සත්‍තිකත්වා ඒ ඇත්තාම ගැඹුරුම නුවණින් පංච උපාදානස්කන්ධය තේරුම් බේරුම් කරගෙන උපසම්පජ්ජ විහාසි කීනා ಜಾති ඉපදෙන තත්වයන් ආයෙන්නේ නැහැ ඒව ඉවරයි. ඉපදෙන්න උමනාවක් වෙන්න භව තණ්හාවක් ඉන්නේ නැතිඳ. උචිතම් බ්‍රහ්මචාරියන් භාවනා කරන්ට තව දෙයක් ඉතුරු කරගත්තේ නැහැ මේ මේක දැන් පළවෙනි ධ්‍යානෙ වඩන්න ඕන දෙවෙනි ධ්‍යාන වඩන්න ඕන කියලා කුසල ඡන්දයක්වත් ඇති කරගන්න ඒ එහෙම දෙයක් ඉන්නේ නැහැ යාට ඊට පස්සේ උසිතම් බ්‍රහ්මචාරියම් කතං කරණීයම් ඒ කරන්න ඕන හැම දෙයක්ම කරන්න ඕනේ කියලා හිතන જાති අහවලා ඊට පස්සේ සත්‍ය අවබෝධයෙන් පස්සේ ආස්වාස ප්‍රාස්වාසයට සතිමත් වෙන සත්කායගත සතියටි ඒක කරන්න ඕනේ කියලානේ තියෙනකන් කෙරෙන අච්චරයි ශරීරයක් තියෙන නිසා ඩයෆ්‍රෑම් එකක් තියෙන නිසා ආස්වාස කරන පෙනහළු තියෙන නිසා සුසුනාලයක් තියෙන නිසා ඔක්සිජන් අවශ්‍ය නිසා. නාපරං ඉත්තත්තායිති ආය කරන්න දෙයක් මේ සඳහා කළ යුතු තව දෙයක් නැහැ කියලා තේරුම් අභිහඤ්ඤාසි ගැඹුරින්ම තේරුම් ගන්න. අඤ්‍යතරෝ කෝපනාය අස්මා චිත්තු හාති සාරිපුත්තු අරහතන් හෝසි. සත්‍යාබෝධය කරගත අය අතරින් කෙනෙකු බවට පත් වුණා. පට්ඨපාද සූත්‍රයේ 1 චිත්තත් සාරිපුත්තුතුමාගේ වෙන්න මෙයාම දන්න දෙතුන් සැරයක් මෙයන්නක් ගියයි කියලා කතාවක් තියෙනවා සූත්‍රයක බුදුහාරු බුදුහාරු අනිත්‍යයට එතෙන්දී කිය ජජ් කරන්න එපා කියලා එයා එනවායි කියලා කොබලේ සත්‍ය අවබෝධය කරගත්තා ඒ ඇත්තත් ඒ දෙන්නෙක් වෙන්නත් පුළුවන් අවධානය යොමු කරන්ට සංකංගච්ඡති කියන වචනෙට පළවෙනි ධ්‍යාන ඕලාරික අත්පටලාවෙ දැම්මේ ඇයි කියන එක ගැන කතා කරන්ත මහන්සි ගමු අපි අදහස් වශයෙන් නෙමෙයි උළුවේ නැගෙන චේතනා වශයෙන් මානසිකාර වශයෙන්ම නෙවෙයි තථාගත වචනයත් එක්ක ගිහිල්ලා නබෝම් මිහිටි ධර්ම කාරණා සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රයන් වුණාට පින් ගෞරවනීය මහණීය වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා බුදු සරණයි. සරණ සරණයි අප්‍රමාණ පින් සත්‍යීතුමා අපි කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. දිල්රුක් මහත්මයා ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ආතිරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය සත්‍යජිතුමාගේ අවසරයි කල්‍යාණ මිත්‍රයන්ගෙන් අවසරයි මම හිතන්නේ අපි අද අවසාන පොට්ටපාද සූත්‍රයේ අවසාන කොටසට සමන් දුන්නේ ඒ චිත්‍රහති සාරිපුත්ත ඒ තුමා විසින් තථාගතයන් වහන්සේ සමග කරපු සාකච්ඡාවේ කොටසේ ඉතින් මම හිතන්නේ තා ගැඹුරු ධර්ම කොටස් රාශියක් තියෙනවා කියලා හිතනවා මම හිතන්නේ එතනදී තථාගතයන් වහන්සේ වහන්සේ එතනදී හදා දෙන්න උත්සාහ කරන්නේ අර ආත්මීය සංඥාව ගොඩක් තියෙන නිසා වෙන්න ඇති ඒ අත්භාවයන් පිළිබඳ ඒවා එක්ක අත්භාවයකදී තවත් අත්භාවයක් ගැන එක ගැනියන හැකි කියන ඒ කොටස් සත්‍යීතුම අපිට විස්තර කළ දුන්නේ. ඉතින් අත්භාව කියන වචනේ නෑ අත්පටිලාභය. අත්පටිලාභය සමාවෙන්න සත්‍යීතුම මම හිතන්නේ ඒක තේරුම් ගන්න වෙනවා හැදෙන්න මොකද මේ අපි අර ඒක අත්පටිලාභ කිව්වහම ඉතින් අර අපි ඒ ශික්ෂණේ අපි සීලයක් වකරි ආරක්ෂා කරලා ඒ තුලින් ලැබෙන යම් කිසි තත්ත්වයක් කියන එක ඒක තේරුම් ගන්න වෙනවා කොච්චර ඒක වචනේ සමහරවට පැත් ලැබෙනවා හැබැයි අදහස තියෙනවා හිතේ. ඒ වුණාට ඒ වචනේ ද මේ කතා කරන්නාටත් පැටලෙනවා ඒ වචනේ පසුගිය 2017 කතා කරනකොට ඒ වචනේ පැටළුණා. කල්යාණ මිත්‍රයාකේ ගැන වැඩි අවධානය කතා කළා. මේ නමුත් ඒකේ ගැඹුරින්ම අට කතාවත් අත් භාව ප්‍රතිලාභය කියන එකට දානවා. නමුත් මෙතෙන්දි බුදුහාම කියන්නේ මේ ආත්ම භාවයේදී මේක අයින් කරන්න ඕන කියන එක අතීත වර්තමාන අනාගත තත්ත්වයන්ට කතා කරන නිසා. අපි අපි අපි කවුරුත් කතා කරන්න ඇතුළු කවුරුත් අත්පටලාභ අත්පටලාභ කියන වචනේ සිය දහසවරක් කියලා කියලා පාඩම් කරගෙන මේ සඳහා සම්මා සම්බුදු සරණයි. ඔව් තිරුවන් සරණයි බොහොම පිං සත්‍යජිතමනි එක දෙයක් පැහැදිලි කරගන්න තව ටිකක් අවශ්‍යයි කියලා හිතනවා මේ අර දැන් මනෝමය අත්පටිලාභය කියලා කොටසක් අපි දැන් සඳහන් වුණා ඒ වගේම අපි මිට කලින් සූත්‍රවල සාකච්ඡා කරනකොට අර අපිට විස්තර වෙනුණ එක අවස්ථාවකදී සත්‍යජීතුමා අපිට විස්තර කරා අර මනෝමය කාය පිළිබඳව කියන්නේ දැන් මේ ශරීරය කය ශරීරය දැන් මේ අපේ කය කියන කොටස ඒ වගේම ඊට අනුරූපව අපිට යම් යම් ධානය තත්ත්ව තුළදී මනෝමය කයක් ඇති කරගන්න පුළුවන් කියන එක පිළිබඳව එතකොට ඒවා ඒක ඒකේ මොකක් හරි සමානුරූපතාවයක් එක තියනවද මේකත් සමග කියලා ඒක පිළිබඳව යමක් දැනගන්න කැමතියි මම හිතන්නේ ඒක ඒකත් හේතුවක් වුණා අර මම ගිස්මානේ එහෙම මේ ප්‍රහේතු ගොඩක් තිබුණා ඒක තර්කානුකූලවත් ඒ වගේම හිතට දැනෙච්ච විදිහටත් ඒක කිව්වේ ඒකත් එක හේතුවක් එහෙම සඳහන් කරන්නට පළවෙනි ධ්‍යානය ඕලාරික අත්පතිලාභයක් කියලා සඳහන් කරන්නේ ඒක සමහරට මගේ සමහරට ඒක වැරදින්නත් පුළුවන් ඒක ගැනත් තව ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි දරුවන් සරණයි අවසරයි දරුවන් සරණයි මේ සත්‍ය තුනේ අත්ත අත්ත භාවපතිලාභය අත්පතිලාභය අතරේ වෙනස පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙනවා නම් බොහොම ඒක ගැන සම්පූර්ණයෙන්ම විග්‍රහයක් නොකර කෙටි කරගත්තොත් දැනට ඕලාරික අත්භාව ප්‍රතිලාභයක් තම අපට තියෙන්නේ. මායා එහෙම නැත්නම් අනාථ පින්ඩික වගේ ඇත්තන්ට මනෝමය අත්පත්ලාභ තියෙනවා. දේවතා දේව පුත් ඇත්තන්ට. ඒ ඇත්තට ඕලාරික අත්ලාභයක් ගන්නෙ නැහැ. එතකොට අසිත කාලදේවල ඊට පස්සේ නම් මතක් වෙන්නේ මේ ආලාර කාලාමතුමා රාමපුත්‍ර උද්දකතුමා ඊට පස්සේ සත්‍ය අවබෝධයේ අනාගාමී තත්වයට පත්වෙච්ච ඇත්තු වගේ ඇත්තු අරූපත්ත පටලාපයක්. අත්භාව පටලාපයක්. ඒ කියන්නේ ඒතකොට ಜಾති කියන තත්ත්වයට එක්ක ගිහිල්ලාද. මෙතන ಜಾති කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මෙතෙන්දි මේ මනෝමය අත්පත්ලාභයේදී ಜಾති එක සම්බන්ධයෙන් නැහැ. දැන් තියෙන தത്വෙමයි අර කිරි යෝගට් කරගන්නවා වගේ. යෝගට් බටර් කරනවා වගේ. තත්‍යක් වෙන්නේ. සත්‍යාවෝදේ මාර්ගයේ ගමන් කරනකොට දැන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝට ඕලාරික අත්ලාභයක් ඒ වෙලාවට තිබුණා. උන්වහන්සේ ධ්‍යාන උන්වහන්සේ අප්‍රමාණ සමාපatti නිසා උන්වහන්සේ තරක් නෙවෙයි අනිත් මොග්ගල්ලාන වගේ ඇත්තොත් අනුද්ධාඳුර වගේ ඇත්තොත් මහා කාශ්‍යපහඳුර ඉඳ හිට මනුමත් පරිලාභයක් අරගෙන තියෙනවා සාරිපුත්තහමන කලාතුරකින් අපර ධානිත් අර අර ඒ අර දැන් කතා කරනකොට කියනවා වගේ ධාන තත්ත්වේ ඉඳලා ඒක තවත් එහාට දියුණු කරගන්න පුළුවන්. නමුත් ධාන වලින් යනකොටත් මනෝමය වෙන්න පටන් අරන් හමාර මොකද සම්පූර්ණ මනෝමය තත්ත්වේ ඒ තමයි ඒතෝට යන්නේ. මනෝ එක්ක වැඩ කෙරෙන්නේ ඒතෝට. ඒ මනෝ හැබැයි අපේ තානිෂර් හාමුදුරුවෝ ඇක්සල් බොඩි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අයින් කරන්නත් බෑ ඒ වගේ උතුමන්ගේ කතා. හැබැයි එතකොට ඇතුලේ තියෙන දෙයක් කියනවා නෙවෙයි. ඒකයි මේ බුදුහාමුදුරුවෝ චිත්ත අත්තිසාරි පුත්‍රක් කිව්වේ ඒකේ වෙලාවට එහෙම කියලා ගණන් ගන්නේ කීරි තියෙන්නේ කීරි තියෙන්නේ ඒකෙන් තාම ඒකට බටර් කියලා කියන්නේ කිරිවල තමයි බටර් තියෙන්නේ නමුත් කිරි මිස් කරන්න ඕන බ්ලෙන්ඩ් කරන්න ඕන බ්ලෙන්ඩ් කරා කරගෙන කරගෙන කාල් ගෑවන් කාල් ගන්නවා කියලා කියන්නේ ඒ කලතනකොට කලතනකොට කලතනකොට ඒක සිද්ධ වෙනවා අර විප් ක්‍රීම් හදාන්නේ ඒ විප් ක්‍රීම් හදාන්නේ මොනවාද ෆුඩ් සලාඩ් එහෙම වලට දාන්න නැත්නම් මොන හරි කේක් වලට දාන්න ඇපල් පායි වගේ જાති කන්න ඉතින් ඒක අර බ්ලෙන්ඩර් එක අරගෙන මිස් කොයි වෙලාව වෙනවද දන්නේ මොකක් වෙලා මිස් කරපුව මිස් කරම තත්පරයකින් ඒක ලිප්‍රීම් එක හැදිලා එනවා. එතකොට ඒක කලින් කිරියක නෙවෙයි. ඒ වගේ අපි ආනාපාන සති භාවනා කරනවා නම් පරිකර්ම නිමිති ඊට පස්සේ උපචාර සමාධි පරිග්ඝා සමා එනවා නිමිත්තක් හැටියට ඒක ඒත් මනෝමය එන එකක් ඊට පස්සේ. ඊට පස්සේ එයා එයාට ඊට පස්සේ මේගස් මතක් වෙන්නේ නැහැ. කොන්ක්‍රීට් මතක් වෙන්නේ නැහැ. එයාට රටින්දි මතක් වෙන්නේ නැහැ වෙලාවට. ඒ කියන්නේ ඕරාරි ගත්තපස් මම මේ තේරුම් යන්න විතරයි කියන්නේ. මුද්දර මතක් වෙන්නේ නැහැ, ලියුම් කර්මතක් වෙන්නේ නැහැ වෙලාවට. නියපොතු නේල් ක්ලිපර්ස් මතක් වෙන්නේ නැහැ. මම මේ තේරුම් ගන්න විතරයි කියන්නේ පහු කරගෙන යන්න. ඒ අපරිකාරම උපචාර නිමිත්තකට ඇවිල්ලා විතක්ක ਵਿਚාර පදනම් මේ ඉන්නේ ඒකත් එක්ක විතරයි. ඒ විතක්ක ਵਿਚාර කියන්නේ ඒ කියන්නේ කතා කරන හිතනවා නෙවෙයි. එයාට ඒ කියන භාවිතාන වචනයක් එයාට හිත කතා කරන ඔළුව කතා කරන විතරයි වෙන්නේ. අපි කියන ඔළුවේ දිව හොල්ලනවා කියලා ඔලි දිව හෙල්ලෙන එච්චර. එතකොට තමයි ඒක මනෝමය අත්පත්ලාභය වෙන්නේ. එතකොට ඒ ආත් දොරවල් යතුරු ඒ ඉන්නේ එකක්වත් මතක් වෙන්නේ නැහැ. කුසල චිත්ත ඒකග්ගතාවට ඇවිල්ලා. ආපහු වෙන්න පුළුවන් එතකොට. මధుරෙක් දෙනවා නම් මුල් හරියේදී මාපෝ ඔක්කොම අර මේ පරිකාරම නිමිති අමතක වෙලා ඉන්න ඉඩ තියෙනවා. කකුල හිර වෙලා නම් එන්නේ ඉඩ තියෙනවා. නමුත් ඒක ශරීරයත් ඉක්මවා යන ගතියක් තියෙන නිසා තමයි මුගක් වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්නේ අත්ත නිෂ්කලංකව. පැය 10 12 ඊටත් වැඩිය වාඩි වෙලා ඉන්න ඉන්න කියන්නේ කකුල් හිරි වැටිලි නිවේදනා නැහැ. නැගිටලා බුදුහාමට නමස්කාර කරලා නැගිටලා යනා ඉන්නවා. පැය 12ක් විතර වාඩි වෙලා. ඒ කියන්නේ ඕලාරික අත්පත්ලාභේ පහු කරගෙන යනකොට ඒවා ඉතින් අර මනෝ පැස්ටල් බොඩි එකත් එක්ක සම්බන්ධ ඒවා නිකන් මිස්ටීරියස් වෙනවා කතා කරනකොට නෝත් කරන ඇත්තෝ ඉන්නවා අපිට උනත් දත්තකින්න පුළුවන් උළුව කැක්කුම් හැදෙන්නේ නැහැ වෙලාවට කිඹුහුම් යන්නේ නැහැ වෙලාවට එළජි තිබුණත් බඩගිනි නැහැ බඩේ මුකුත් නැති වුණත් ඒකම උපසංහරණයක් කෙරුත් ඒ කියන්නේ පැත්තට යන්න ඕනේ කියලා ඡන්දයක් ඇති කරගෙන අපේ තුමු ඉද්දිවිද ඥානයේ තෙක්යන්ට ඒතර හතරෙන් ධ්‍යානෙන් පස්සේ එයාට උමනාවක් આવුත් එයාට ඒක කරගන්න පුළුවන්. ඒකට ලොකු එක්සර්සයිස් එකක් තියෙන්න වෙනවා. පුරුද්දකුත් ඒ වගේම කර කිරීමකුත්. අර ධ්‍යාන වසිතා තියෙන්නේ සමාපජ්ජන වසිතා ධ්‍යාන වසිතා ඒ වගේ මා ඒ වගේ නම් දන්නේ එතකොට මෙතන මේ මනෝ මේ අත්පත්ලාභේ එන්න පටන් ගන්නෙ එතනින් පස්සේ මනෝ මේ අත්භාව පටලාභේ එන්නේ මරණට පස්සේ දේවතාවෙක් කිලිපෙදෙන්න ඕන නම් මනෝමය කායික එයයි තත්ත්වයට යනවා එතකොට යාගේ නම්ගම වෙනස් කරගෙන. එතකොට එතකොට මේ ශරීර සම්බන්ධ වෙන්නේ මෙතන පාවිච්චි කරපු ශරීර අනිත් පැත්ත පුච්චලා දානවා. නැත්තම් කපුටෝ බල්ලෝ කුස්ස කාලා ඉවරයි. නමුත් මනෝමය අත්පටිලාභය ලැබෙන එක්කෙනාගේ ශරීරය මරණ සහතිකයක් ලියන්න බෑ තාම. මනෝමය අත්භාව ප්‍රතිලාභයත් වෙච්ච එක්කෙනාට මරණ සහතිකයක් දෙන්න අයිතිය තියෙනවා නීති. ඒ නීති නිලධාරීන්ට. වෛද්‍ය නිලධාරීන්. එච්චරයි කිවෙන්න වෙනස වෙන්නේ. සතුටුසන්න මා හිතනවා තේරෙන්නට කියලා. තවත් ඒ ගැන කතා කරන්න නැත්තු කතා කරන්න. සත්‍යතුමනි ඒ කියන්නේ අත්භාව ප්‍රතිලාභයක් තියෙන තැනක ඒක යම් කිසි කාල සීමාවකට හරි తాවකාලික හරි වෙනස් තත්යකට අත්වීමක් කියලා තේරුම් ගත්ත සල්ජ අත්ත අත්ලාභ මේ අත්ත භාව කියන්නේ ඉන්නවා ඒ කියන්නේ මිනිස්සෙක් හරියට ඉන්නවා අත්ත අත්ත ප්‍රතිලාභ කිව්වොත් ඉන්නවා தත්ත්වේ වෙනස් වෙලා. අත්ත් භාව ප්‍රතිලාභේ කිව්වොත් එහෙම ඒ එයාට ಜಾති කියන වෙලාවයි ඒක හමාරයි ඊට පස්සේ. පුනර්භව බිනිබ්බත්යක් වෙලා හමාරයි. අත්ත් භාව ප්‍රතිලාභ වෙනකොට එයාට මරණ සාත්‍ත්‍යයක් දීලා හමාරයි. අත්ත් ප්‍රතිලාභේදී මරණ සාත් මම තේරෙන්නේ කියන මරණ සාත්‍ත්‍යයක් දෙන්න නීතිමය අයිතිවාසිකම නැහැ කාට. එයා ඕලාරික අත්පටිලාභයට ආයෙන්න පුළුවන්. අරූප අත්පටිලාභයේ ඉඳලා ඕලාරික අත්පටිලාභයේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ආයෙත්. අපිටම සාරිපුත්ත හාමුදුරුවෝ අනුපද සූත්‍රය දේශනා කරපු හැටියට අපි තුන් දවස් 14ක් 15ක්ම දෙපෝයක්ම එක දිගට ඒක කරගෙන යනවා. එතකොට උන්වහන්සේ ධ්‍යාන මාර්ගය කියන්නේ හතරත් පහක් කරගෙන ගියාම එතකොට අරූපත්පත්ලාභය තමයි ඉන්නේ එතකොට. එතකොට සාරිපුත්ත කියන අග්‍රශ්‍රාවක අතුරුදහන් වෙලා හමාරා තින්නේ. කවුරුත් යාට කතා කරන්න කවුරු හරි කතා කරොත් දැන් තාප උත්තාන වසිතාවට ඇවිල්ලා ආවල් වෙලාවට මම කියන්නේ නිරෝධ සමාපත්තියනුත් පස්සේ ආවොත් එන්නේ තොර නිරෝධ සමාපatti වෙලාට සාරිපුත්ත කෙනෙකුත් දග්ගසා කෙනෙකුත් උපතිස්සගේ යාළුවෙත් නැහැ. ඒ ධම්මසේනාපතිත් නැහැ වෙලාවට. තාපෝ විතක් ਵਿਚාර දක්වා ඇවිල්ලා කාමච්ඡන්ද නම් එන්නේ නැහනේ කොහොමදත් ඒකෙන් පස්සේ ආයෙත් ඇහැ ඇරලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පේනවා ජේතවනාරාම පේනවා බෝධි ආනන්ද බෝධි පේනවා පැඩුල් අතුරු පුතන් තියෙන පාත්‍රයේ පේන එතකොට ඕලාරික අත්පත්ලාභෙට ඇවිල්ලා යනවා මා කියන්න හදනදී තේරෙනවද එහෙමයි සතුතුමනි මම මේ තේරුම් ගන්න උත්සාහ කරේ මම දන්නේ මේක මේ මේ ප්‍රශ්නේ මම වැරදිද දන්නේ ඒ කියන්නේ දැන් ආම රහතන් වහන්සේ කියන්නේ නෙවෙයි මාර්ගඵල ලබලා නැති කෙනෙක් භාවනා කළා ඔය මනෝ මේ මනෝමය මේ අත්පත්ලාභයක් ලබනවා නම් එයා ආයිමත් එතනින් එතන ඒ தත්ත්වය වෙනස් වෙලා ආයිමත් ආපස්සට එන වෙලාවකදී ආයි පින්නේ ආර මේ මේ භාවය ලබනකොට තිබුණු මනුස්ස ගතියනේ. ඒතර ඒක ඒ தත්ත්වය අත්ත භාව පටලාභයක් කියලා තේරුම් ගත්තොත් එයා ඒ අත්ත භාව පටලාභේ ඉඳලා මේ භාවනා කරනකොට විද්‍යාන මට්ටමේ ඉඳලා හරි මොකකින් හරි අත්ත පටලාභයක් ලබන වෙනස් වීම මනෝමාත්‍ය පටලාභයක්. ඒතකොට එයා ඒකත් ඉන්නවා. ඒ මොහොතේ අත්ත පටලාභ ඉන්නවා. එතනින් ඉවත් වෙනකොට ආයෙත් අර මුල උපදී මම දන්නේ මේ වචනේ මහරිද කියලා ඒ අර අස්තභාව පටලාවයට ආයෙත් එනවා කියලා වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන්ද මේ ඉන්න ඉන්න தත්ත්වය ආයින්නවා ඒතකොට මනුෂ්‍යාත්ම භාව පටලාවයක් තියෙන්නේ යාට ඒක ඉන්න ආයෙත් එතකොට ආයෙ කිරි වෙනවා එතකොට ඒ තේරුම් එතෙන් බුදුහාම කියන හැටි තේරුම් ගන්න ධර්මානුකූල අනත්ත්‍ය අනත්ත්‍යත් එක්ක ඇස්ට්‍රල් බොඩි එක තේරුම් ගන්නවා නම් හොඳයි තේරවාද ඔළුවලට ඒක චැලෙන්ජ් එකක්. මොකද අපි ඒක අනත්ය කියලා එක ඉගෙනගෙන ඒක හේතුඵල හේතු සමාන හේතුපටිච්ච සම්පන්න පටිච්ච සම්පන්නතාවයට ඒක දාන්න දන්නේ නැහැ. මෙතෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මනෝමය අත්පත්ලාභේ හේ පටිච්ච සම්පන්නතාවය. හේතු නිසා ආවයි කියන්නේ. මොකද ඒක අයින් කරන්න පුළුවන්. ඒක අහන් බුදුහාම කියන්නේ මේ මාර්ගය යනකොට සංකිලේශී ධර්ම අයින් වෙලා යනවා. ඕදානීය ධර්ම වැඩෙනවා. ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයට යනවා. ඕලාරික අත්පත්ලාභය අයින් කරනවා. හැබැයි දැන් ඒ වගේ තැනකදී එනකොට දැන් අපේ සාරිපුත්තයන් වහන්සේ ඒකෙන් ආපුවාම මනුෂ්‍යාත්ම භාවයේ තියෙනවා. නමුත් අර ඒකාරේ ආහාර වර්ග හතරට තියෙන තෘෂ්ණාව අයින් කරපු නිසා ඒ අර අත්පත්ලාභයේ ඉන්නේ නෑ එයා එහෙම එහෙම සම්බන්ධතාවයක් නෑ ඒක මුල් කපලා තියෙන්නේ ආපු යැවෙන්නේ නෑ කොහොමද අර හඳුනා ගැනීමක් විතරක් තියෙන මේ මනුෂ්‍යාත්ම බවපත්ලාභයක් තියෙනයි කියන්නේ එච්චර දැන් අනාගාමී කෙනෙකුට නම් ඒක හුඟක්ම වෙනස් විදියට තමයි වෙනව ඇත්තේ මොකද එයාට අඳුනා ගන්න දෙයක් කවන්න පොවන්න තත්වයක් එන්නේ අකනිටා වගේ තත් ආබස්ස වගේ තත්ත්වයක්. කොහොම හොඳයි හිතන එක කියන්නේ හිතන් හිතලා හිතලා ගාව ගන්න තමන්ට මේකෝ සාරි. සුසරණයි. මම පිටත් කරුණාකර මටත් මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මේ රුෂාන් ගැන මේ අර මේ සරියුත් හාමුදුරුවන්ගේ උපතිස්ස පරිප්‍රාජකයා ඊට පස්සේ එතන උපත්තියෙන් පෙර තියෙන බොඩි එක ගැන ඒක මොකද්ද එතකොට ඒ මේ එතන කොහොමද සම්බන්ධ කරන්නේ කියලා පොඩ්ඩක් අහන්න කැමතියි. උපත්තියෙන් පෙර කිව්වේ මොකද්ද කියලා නම් මට තේරුණා. පුනර පුනර පුනරුත්පත්තිය. දැන් පුනරුත්පත්තිය කියන එක දැන් මෙහෙමයි මේ දැන් අපි අපිට උනත් සමහරක් වෙලාවට මම දන්නේ මේ දැන් සමහර පුනරුත්පත්තිය කියන ළමයි ඉන්නවනේ දැන් මේ වෙන ආත්මයක ඒකට එයා දැන් මනුෂ්‍යාත්මයක් ලැබලා තිබිලා දැන් ආයේ මේ මේ ආත්මෙත් මනුෂ්‍යාත්මයක් ලැබුණා එතකොට දැන් එයාට මේ එතනදී ඒ එතන සම්බන්ධයක් තියනවාද කියලා දැනගන්න ඕනේ බොඩි එකට. එකම බොඩි එක නෙමෙයි. ඒ එතන එකක් කරලා තව තැනකට යනවා. නමුත් ඒ ඒ මනෝමය ඒ අර තියෙන මේ ඒ ශක්තිය හරි මොකක් හරි ඒ එකම දෙයක්ද යන්නේ කියන එක. මම කියන ප්‍රශ්නේ තේරෙනවද නැහැ මට මටත් ඒක කියාගන්න තේරෙන්නේ නැහැ හරියටම. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ඇත්තටම ප්‍රායෝගිකව මම මේ දැන් අපි ඇත්තටම ඊයේ කතා කරද්දී යම් කිසි දෙයක් ඇත්තටම මට මතක් වුණා ඊයේ ඇත්තටම මගේ මේ අපේ කොහොම හරි 100 කෙනෙක් ඉඳලා තිනවා ඉස්සර මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා සිංගප්පූරුවත් හරහා. ඉතින් ඒ ඒ හා ඒ 100 පස්සේ නැති වෙලා මෙහෙදී එයාගේ මේ කුපරි විහිළුවටත් කිව්වේ ඇපල් වත්තක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ දැන් ඇපල් වත්ත හොයාගන්න ඕනේ කියලා ඊට පස්සේ අපි ඉතින් කතා වුණා. දැන් ඇපල් වත්ත නෙමෙයි ඇපල් වත්තක්වත් ඉතුරු වෙන එකක් නැහැ මේ බෙදලා දාන්න ගියාම කියලා ඉතින් අර මේ විහිළුවට කිව්වේ මේ අර දැන් પરම්පරා ගානක් දැන් ඉන්නවා කියලා ඊට පස්සේ දැන් මට ඇත්තටම මම ඇත්තටම මෙහි ඉන්න කලින් මම සිංගප්පූරුවේ වැඩ කළා කාලයක්. මේ මට මේ ඇතිවෙච්ච මනෝමය මේක මේ විකාර සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේ නමුත් මට සමහර පළාත් වලට ගියාම මට හොඳට ඒ කියන්නේ මම එතන කලින් ඉඳලා තියෙනවායි කියලා මට ඒ පරණ බිල්ඩින් අරමයේ මට එදා හරිම පුදුමයි. එක දවසයි ඒක වුණේ. මේ ඒ කෝච්චිය ස්ටේෂන් එකෙන් බැස්සා එතන කවදාවත් ගිහිල්ලා නැති තැන මෙහෙම හැරෙනකොට මෙන්න මේ වගේ තියෙන්න ඕනේ මෙහෙම කියලා ඒ විදියමයි. ඒ කියන්නේ ඒවා ඇත්තටම ටිකක් පරණ අර හෙරිටේජ් වගේ තියෙන පැත්තක් රෙඩ් කියලා ඒ ඒ පැත්තේ මේ ඉතින් මෙහෙමයි මම මේ මේ ඒක ඒක කියනකොටම දැන් මට මේ ඒ ඊයේ ඒක ගැන කල්පනා කර කර ඉඳලා ඊට පස්සේ දැන් ඒ අර මගේ මේ ඇන්ටිත් හරියට මේ මේ අහන බුදුදහම් එහෙම අහන කට්ටිය ඊට පස්සේ දැන් තව දෙයක් වුණා අපේ තාත්තා නැති වෙන්න කලින් 2006 මගේ කසින් කෙනෙක් ඉන්නවා පර්ත් වල ඒ පර්ත් වල ඉන්න කසින්ට ළමයි හිටිනේ අවුරුදු 10ක් අවුරුදු 10ක් ළමයි නැතු ඉඳලා තාත්තා නැති වෙන්න පොඩ්ඩකට කලින් එයා දන්නේ නැහැ තාත්තා නැති වුණා කියලා. මේ එයාට හීනයක් දැක්කා ඉතින් එතන මේ අපි මේ වෙන වෙන පැතිවලට යන්න පුළුවන් අර කිව්වා වගේ අර අපි මේ කර පුනරුත්පත්තියත් එක්ක ගලපන නිසා මේ ඉතින් මේ ඒ ඒ එයාගෙන් හීනෙන් එයාට මගේ ඒ ඒ ඒ එයාගේ නම හිරාන් හිරාන්ගෙන් අහලා තියෙනවා මේ හීනෙන් මම මෙහි ඇවිල්ලා හිටියට කමක් නැද්ද කියලා. ඉතින් අපේ තාත්තව තමයි හීනෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ පස්සේ යාට ආරංචි වුණාලු එයා නැති වුණා කියලා. ඊට පස්සේ යාට දැන් ඇත්තටම <laughs> පස්සේ කාලෙක ගෑනු ළමෙක් ඉපදුනා. ඒ කාලේ ඒ කියන්නේ කාල පරිච්ඡේදයන් ඔක්කොම හරි. නමුත් මම කවදාවත් ගිහිලත් නැහැ පර්ත් වලට. මෙහි ඉඳලා ටිකක් දුරයි. ඒ ගැන දැන් ඇත්තටම කට්ටිය වැඩි දැන් කතා කරන්නේත් නැහැ. නමුත් අපේ දැන් දකිනෙක් එහෙම ඉන්නවා මට හැම වෙලේම කියනවා ගිහිල්ලා බලන්න මේ එහෙම එහෙම කියලා. ඉතින් මේ මේ මේ ඒ වගේ ඒකයි මම මේ මේ මේක පටලවන්න හදනවද දන්නේ මට ඇත්තටම මේ ඒ වගේ දැනিলা තියෙනවා මගේ ජීවිතෙත් එහෙමයි අරකත් එහෙමයි. අන්න ඒක ගැන පොඩ්ඩක් අර මට ඒකයි දැන් අර සත්‍ය ජීවිතමා බොහොම පැහැදිලිව පැහැදිලි කරලා දුන්නා ඒ වචන දෙක. අපි මේ වචනවල පැටලෙලා ඉන්න ගතියකුත් තියෙනවා. දැන් අර කිව්වා වගේ අර තේරවාද ඔළුවලට අර අපිට සමහරක් වෙලාවට වෙන වෙන දේවල් එනවනේ අර ඒක නිසා පොඩ්ඩක් අනේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මේකේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. සත්‍යදූතුමා මේ ඒක අත් අද්දකීම් දන්ත ආනුභවිකේ ලෝකයෙන් සංකල්පය ලෝකයට යන එකක් තියෙන හොඳයි ඒක සංකල්පෙන් වශයෙන් තේරුම් ගන්න එක අපි ඒක වෙන දවසක කතා කරොත් හොඳයි මීට කලිනුත් මම හිතන අවුරුදු 7-8කට කලින් විතර කතා කළා කන්නිමහාර සුමංගල කියන භික්ෂුන් වහන්සේ දේශන බ්‍රයිඩේ මාපිස අන්තරාභවය කියලා පොතක් ඊට පස්සේ බ්‍රෑඩ් ඉස්කේ තියෙන many masters many lives කියලා පොතක් ඒවා කියවන්න ඒ කියව තමන් හිත ඒවා බොරු කියලා හිතනවා නම් සම්පූර්ණයෙන් අයින් කරන්න. හරි කියලා හිතනවා නම් තේරුම් ගන්න. ඒ මතේ මං කියන එකට අනිත් එක්කන පිළිගන්නවා ගන්න උත්සාහ කරන්න එපා. ඒක ඒක හරිම අමාරු වැඩක්. නමුත් අනිත්‍යතාවයෙන් යුක්ත පටිච්චසම්පන්න මනෝමය තත්වයක් තම හැමතිස්සෙම තියෙන. නැතර සාති භික්ෂුවගේ තදේව විඥානං සංසාර සම්ධාති සංසාරති. එකම ඒ විඥාණයෙම තමා මෙතනින් එතෙන්ට යන්නේ එතනින් එතෙන්ට යන්නේ කියන තත්ත්වය. තථාගතවරයෙක්ගේ දේශනාවේ වෙනස කියලා තියෙන්නේ පටිච්චසමුප්පන්නතාවය කියලා දෙන්නේ. මේ සූත්‍රේනොත් අපි ඉගෙන ගත්තේ ඒකයි. අර සංඥා අධිසංඥා අபிසංඥා නිරෝධයේදී ඒ කලින් සංඥාව අයින් කරලා මේ සංඥාවට එනවා. ඔය ඔය කියන කතාවේ කියන්නේ ඇයි කියලා තේරෙනවා. නමුත් අර බුදුහාමුදුර සුබ කියන එක්කෙනාට මානවකයට කිව්වා මේ එයාව දෙවියෝ ඉන්නවාද කියලා. පිළිගන්නවාද? බුදුහාමුදුරන් පිළිගන්නවානේ මම දන්නවා දැකලා තියෙනවා. කතා බහ කළා කියලා. ඉතින් ඒතෝට බුදුහාමුදුරුවෝ ඉතින් එයාට කිව්වා ඉතින් මං කිව්වා කියලා ඔයාට ඒක පිළිගන්න තත්ත්වෙට එන්න බෑ. ඔයාට ඒක ඒක දකින්න බැරි හින්දා දැන් මුගලන් හාමුදුරන්ට කිව්වොත් බුදුහාමුදුරුවෝ මුගලන් හමුණාදාරය ඇත්තත් කියලා බුදු මුගලන් හාමුදුරන්ට කියන්න පුළුවන් ඔව් කියලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මට එයත් හම්බුණා හැදි කියලා. ඒ ඒ දෙන්න කියන කතාව ඒ දෙන්නට විතරයි තේරුම් ගන්න පුළුවන්. මොකද දෙන්නම දන්නවා මේ අපි හිතමු බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම මහා බ්‍රහ්ම තත් ලෝකයට ගියේ. ඒ මහා බ්‍රහ්ම තත්ත්වේ ඉන්නත් එක සාකච්ඡා කළා කියලා. බුදුහාමුදුරයාට කියනවා මෙයාටත් කතා කරන්න කියලා. එතකොට එයාත් කතා කරනවා. දෙන්නම දන්න හින්දා. දැන් ඊතර කතා කරන මට අපි මේ කතා කරන ඇත්තට බෑ ඒක ඔප්පු කරන්න. අන්න ඒ නිසා එතන ඒක ඒක ඒක නිකම් මනෝම කතාවක්. නිසා Tamanට තේ හොඳ ඉවත්කෝ කල්ලාගෙන ගියාම හොඳ හොඳ පැත්තකට එන්න පුළුවන් හැබැයි අනත්තත් එක්ක ගියොත් ඒ ඔය ඔය කතාව මිස්ඉන්ටර්ප්‍රිටේෂන් එකක් නෙවෙයි එහෙම ලෝකයකුත් තියෙනවා කියලා තේරෙනවා. කතා කරන්නත් බොහෝ හොයලා තියෙනවා ඉගෙන. ඒ කියන කතා කරන්න ගියාම යාළුවෝ 20 30 දෙනෙක් ඇතුළත් තියෙනවා. තේරවාද යාළුවෝ. ඒ නිසා පරිස්සම් වෙන්නත් ඕන. හොයලා බලන්නත් ඕන. අපි වෙන දවසක සම්පූර්ණ ඉගෙන කතා හොයලා කතා හොයලා කියන්නේ තියෙනවා නම් කතා කරන එක හොඳයි. තියෙනවා නම් කතා කරන එක හොඳයි. ඒක එතකොට මේ ප්‍රතිපදාවට එක්කම යන කතාවක් නෙවෙයි සංකල්පෙම ලෝකයක් එක්ක කරන ආනුභාවික දැන් ඒක හයිපොතෙසිස් එකකට ගොඩ ගහ ගන්න පුළුවන් වටිනා දෙයක් ඒක හැබැයි බය වෙන්න බෑ හැබැයි ඒක ඒක මේ ඒකේ කියයි කියලා අත්වාදයට යනවා කියලා බෝ ධර්මදරත්ව පිළිගන්නවා මේ தত্ত্বය ගැන හැබැයි අනිච්චතාවයත් එක්ක තමයි තේරුම් ගන්න වෙන්නේ එතෙන්දි වෙන්නේ අර මනෝමය මනෝමයත්වයක් අත්ත්භාව වටලාභයක් වෙලා හමාරයි. ඒකයි. අත්ත්පටලාභය නෙමෙයි ඒක අත්ත්භාවයක් වෙලා හමාරයි ඒකට. එයාට සබ්බංග පච්ඡංගී ඒක සීල අංග ප්‍රසන්න සහිතව. අපි හුඟක් වෙලාට හදන්න මේක භෞතික විද්‍යාවට අනුව ඔප්පු කරලා දෙන්න නිසා ටිකක් කරදර වෙනවා. නමුත් අපේ ඔළුවටත් ඕන ඒක නිගමනයක්. අපි ඔලු කැමති නැහැ වෙන විදිහකට යන්න. මේ සූත්‍රයේදී අපි ඉන්නේ මිහිරි සෙනසුරාදා ඔය ඉදන මේ දවස තුල. දැන් අර දැන් අර 100 ගැන කතා කරනකොට අපි යන්න එපායි මනසින් කැලෙන්ඩර් 100ක් හමාරක් පහු කරගෙන ඊටත් එහා. දැන් මේ මේ ධර්ම මේ පොත පොට්ටපාදතුමාට කරන සාකච්ඡාව මේ වෙලාවෙම සිද්ධ වෙන දෙයක්. මේ පැය හතරක් පහක් තුල මේ දවසක් ඇතුළත සිද්ධ වෙන දෙයක්. ඊ අරූපත්ව පටලාභේ මනෝමයත්ව පටලාභේ. දැන් ඔය සීයාගේ කතාවේදී ජියෝග්‍රැෆිකලිත් ඒක වෙනස් වෙන්නේ. ඒ අන්න අපි දැන් ජියෝග්‍රැෆිකලි භූගෝලම වශයෙන් වෙනස් වුණානේ තැන. ඒ වෙනස් වුණේම අත්ත් භාව පටලාභයක් ගැන කතා කරන්න ඕන නිසා. මොකද භූගෝලයක් ගැන කතා කරන්න වෙන්නේ දේශයක් ගැන කතා කරන්න වෙන්නේම අපිට රූපයක් තිබුණාම දැන් ශ්‍රී ලංකාවට පර්ත් නැත්නම් ඇඩිලේඩ්වල හරි සිඩ්නි වල ඉඳලා යන දුර මනින්නේ ගුවන්යානයේ කියන භෞතික වස්තුව ඇතුළට මේ ශරීරයේ කියන භෞතික වස්තු දාලා ඒ ඉන්ද්‍රිය හයට යන්න පුළුවන් දුර ප්‍රමාණය. ඒක කොච්චර ලයක් යනවද මේ ගුලිය එතෙන්ට ගෙනියන්න කියලා. ඒ අනුව තමයි ඒකේ දුර ප්‍රමාණය මනේ. මනෝමයකට දැන් අපි හිතමු ඇත්තෝ යන්නේ නම් මන් දන්නේ අපි හිතමු කටුනායකය කියලා. ඒ කටුනායක තියෙන தત્ත්වය මනසට මෙනෙහි කරන්න පුළුවන්. තත්වරයක් ඉද්දි සම්පන්න කෙනෙකුට නම් ඒ කොහොම වෙනස් කරගන්න පුළුවන්. දෙන්නේ නැත්තන්ට බලපෑම් කරන්න මෙතෙන්දි පොට්ටපාදතුමා කතාවේදී කිව්වා. නිසා ලෝක ඔය විවෘත ලෝකෙට යන්න හොයලා බලන්න හරි හොඳයි. ලස්සනයි. ඒක හැබැයි සංකල්ප ඉමේජිනරි වර්ල්ඩ් එකක් නෙවෙයි හැබැයි. නමුත් ඒකත් එක්ක තමයි හැවිල්ල එන්නේ. අයින්ස්ටයින් තුමා කියවනේ ඉබෙන්නේ ඉමේජිනේෂන් එකෙන් තමයි පටන් ගන්න කියලා. ඒ වගේ. ඒක හිතුවාම භෞතික ලෝකේ පහු කරගෙන යනවා. දැන් සැටලයිට් වගේ දෙයක් හදන්න ආතසී ක්ලාක් හිතුවේ හිතපු හැටි. ටෝපිඩෝ හදන්න හිතපු හැටි. දැන් ඒවා සාමාන්‍ය දේවල්. ඒ වගේ ওই මනෝමය අත්පත්ලාභය ගැන අත්භවපටලාභය ගැන මේ දෙක ගැනම හොයන්න. ඒ හොයනකොට අපිට දිශාවක් හම්බ වෙනවා. ඒතොර හැලිවලම් මොට්ටි හැඳි පහු කරගෙන ෆ්‍රිජ් පහු කරගෙන බැංගිනු පහු කරගෙන යන්න ලෝකයක් එනවා අපිට. එතකොට මේ මේ ශාරීරික මොනතරම් ෆ්‍රජයිල්ද මොනතරම් විද්‍යුත් ජල බුබුලක්ද පෙන පිඬුවක්ද කියලාත් මතක් වෙන හැබැයි ඒකයි වාසියට. තථාගත ධර්මයත් එක්ක ගියාම හොයලා බලන්න මම කැමති නෑ සංකල්පයක් දෙන්න නමුත් මා පෞද්ගලික වශයෙන් මගේ මනෝමය කොටසක් තියෙන ඒක පිළිගන්න තත්ත්වෙට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු ජයන්ත මහත්තයත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න මම ජයන්ත මහත්තයාට සම්බන්ධයක් තියෙන නිසා මේ ඇත්තටම බොහොම පැහැදිලි වුණා මම තවදුරටත් හොයලා බලන්න. කලින් තින් සාකච්ඡාවට එකතු වෙන තවත් වෙලාවක් තියෙන නිසා චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමියට පුළුවන් සම්බන්ධ වෙන්න. ඊරන් සර්ණයි සත්‍යපාත්තුල කල්යන මිත්‍ර හැමදෙනාටම ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් අද සත්‍යපිටු අපට අවසන් කළේ බොහෝම සාරයි. එවැනි ගැඹුරු සූත්‍රයක් සාකච්ඡා කරනකොට එතුමාගෙන් පැවසුණු වචන හුඟක් හිතට වැදුන දේවල් තමයි සටහන් කරගත්තේ. එතුමා කිව්වා මේ දිත්තේව ධම්මය සයන් සච්චිකත්තං වගේ සමා වෙන සත්‍ය තිබුණේ pāli භාෂාව වැරදියට කියනවා නම් නිවැරදි කරන්න. ඒ කියන්නේ මේ මේ දැන් දකින්න පුළුවන් දෙයක් කියන එක කියලා තමයි තේරුම් ගත්තේ. ඒ වගේම තවත් හිතගත තැනක් තමයි මනෝමය අත්පටිලාභේ පටිච්ච සමුප්පන්න බව දකින්න කියන එක. ඉතින් එතකොට ඇත්තටම හුඟක් හිතට වැදුණු දෙයක් තමයි තථාගත ධර්මය අපි තීරුම් ගැනීමේදී හෝ අවබෝධ කරන අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනකොට අපේ අවසානයේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක දැනගෙන අපි යන්න ඕන ගමනක් කියලා උන්වහන්සේ අපිට කියලා තියෙනවා. නමුත් අපි අර අපේ බලාපොරොත්තුව තැනින් තැන් වලින් කඩා ගන්නවා. මේ කතා කරන එක්කෙනත් එහෙමයි. නමුත් මෑතකදී ඊටාම කල්පනාවෙන් බලනකොට තේරුම් ගත්ත දෙයක් තමයි අර අතරමඟ තැන්වලට නවත්ත ගන්න නැතුව උන්වහන්සේ කියනවා මේ සීලයවත් සමාධියවත් නෙවෙයි ප්‍රඥාව වඩා ගන්න කියලා. කියන්නේ ප්‍රඥාවෙන් සිදුවන දැකීමක් ඇති වෙන්නම ඕනේ කියන එක. එතකොට මේ ප්‍රඥාවෙන් ඇති වෙන දැකීම කියන එක අපි සමහරක් වෙලාවට හිතනවා මේ දුක නැති කරගන්න එක තමයි අපි දැක ගන්න ඕන මේක තමයි කියලා එක එක තැන්වල ගැන හිතනවා. නමුත් උන්වහන්සේ දැක්ක කියලා වෙන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් කියන එක අපි හොඳටම තේරුම් ගන්න ඕන නිසා දැන් තව පොඩ්ඩක් වෙනස් වෙලා හිතනවා එහෙමනම් මේ ප්‍රඥාව යම් කිසි දවසක අවිද්‍යාව නැති වෙන තැනටම වැඩෙන්න ඕනේ කියලා. ඒ මොකද ඒයින් මෙහා නැවතුනොත් අපිට අපි තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම දැක්ක වෙන්නේ නැහැ කියන එක. ඒ අදහස නිසාම ගාක් සෙවීමේ පසු වෙන්නේ අවිද්‍යාව නැති වෙන්න නැත්තම් විද්‍යාව ඇති වෙන්න ඒ වගේම විමුක්තියක් ඇති වෙන්න මෙතනින් ගැලවෙන්න මේ මේ හැමතේම ඉතින් අපේ මනස තුලනේ යන්නේ. මෙතනින් ගැලවෙන්න මේ මෙතනින් ගැලවිලා මේ කොහොමද උන්වහන්සේ කියපු දේ අවබෝධ කරගන්න කියන එක තමයි හැම වෙලාවෙම හිතට එන්නේ. ඉතින් ඒ සඳහා සත්‍යජිතුමා තනින් තන අපට හුඟක් ඉඟි කරා කියලා හිතෙනවා. ඉතින් එතුමා හුඟක් තීරුම් කරලා කිව්වා මේ ඕලාරික ප්‍රතිලාභය කියන එක ගැන. ඉතින් එහෙමත් හිතනකොට හිතන තථාගතයන් වහන්සේ මේ සියල්ල සියල්ලේ ප්‍රතිපදාව වෙන්නේ අතහැරීමකින් කියන එක. ඉතින් අපි අතහැරීම කියනකොටම ඉස්සෙල්ලාම අතාරින්න හදන ළමයි ගෙවල් දොරවල්. ඉතින් කරන්න බැරි දේවල් නේ අපි කරන්න යන්නේ. ඉතින් නමුත් උන්වහන්සේ අපිට එහෙම කියලා නෑ අපිට කියපු දේ හරිය විදිහට අපි තේරුම් ගත්තොත් මේ සිතේ තුලින් ඇතිවන අතහැරීම් වලින් ඇත්තටම අපි මේ විදිහට හිතුවතින් ඊටාම හොඳ සූත්‍රයක් තමයි මට මතකයි එක්තරා අවස්ථාවක හසංග මහත්මයාත් ඒ ගැන අපට කතා කරා චූල ශුන්්‍යත සූත්‍රය කියන එක මතක විදියට චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් වෙනවා මේ අත්හැරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් භාවනාවට වාඩි වෙන්නේ මේ ඕලාරික අත්පටිලාභේනේ. ඇස් කන සා දිව ඒව පාවිච්චි කරන එකනේ වාඩි වෙන්නේ. නමුත් ඒ ඒ ඒ අවබෝධයත් එක්ක කොහොමද භාවනාවකදී ඒ අපි ඇත්තටම අපේ සතියත් යෝනිසෝ මානසිකාරයත් නුවණක් තුන එකතු කරලා අපි ඇතුළට යොමු කරනකොට අපි දන්නවා අර ක්‍රමක්‍රමයෙන් සිදුවෙන අත්හැරීම. ඒ ගෙවල් දොරවල් ළමයි එක්ක ගැවසිලා ඉන්නකොට අපේ ආයතන වලින් ගන්න සංඥාවල් නිසා අපේ කෙලෙසෙන් හැටි. ඊළඟට අපි භාවනාවකට වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ අර අයත් එක්ක හැසිරෙන්නේ නැහැ, එයාගේ සද්ද ඇහෙන්නෙත් නැහැ, ඒ කෑම කන්නෙත් නැහැ. නමුත් ඒ අතහැරීම සිදු වුණාට අර අල්ලගත්තපු මනසේ තියෙන සංඥාමය දේවල් වද දෙන්න ගන්නවා. ඊළඟට අපි ඒ ඒ සංඥා වලින් අයින් අපි ඊළඟට එක රූපයකට එහෙම නැත්නම් යම් කිසි කමටහනක් ගන්නවා. අර වයින් අයින් වෙන්නයි මේක දෙන්නේ. ඒ ආදි වශයෙන් අයින් වීම ඊටාම ලස්සනට චූල ශ්‍රීනිත සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ මේ අත්පටිලාභ ගැන කියනකොට ඇත්තටම හැම වෙලාවෙම මතක් වෙන මේ අත්හැරීම සිදුවෙන්න සිදුවෙන්න ඒ ඒති දකිමින් සිදුවෙනවා නම් ආ මෙන්න දැන් මෙහෙම නේද මේක සිද්ධ වෙන්නේ කියන එක ඒ ඒ වෙලාවේ මොකද උන්වහන්සේ කියලා තියෙනවනේ දිත්තේව ධම්මේ කියලා මේ මොහොතේ දකින්න පුළුවන්කම තියෙන බව උන්වහන්සේ අපිට පවසනවා. එමනම් මෙන්න මේ විදිහට දැන් අපි ඒ යම් කිසි කමටනක් අපි හිතමු ආනාපානය කියලා. ආනාපානයට අපි සිහිය රඳවගෙන සිහිය සිහියෙන් ඒකෙල්ලිලා ඉන්නකොට අර රූප සංඥා වලින් අර කලින් එකතු වෙලා දඟලපු ඒවායින් ඇති වුණු හිතේ අල්ලගත්තු දේවල් වලින් ඇති වුණේවත් දැන් හැලෙනවා. දැන් හැලිලා එක එක අවස්ථාවක අපිට දැනෙනවා අපි දකිනවා දැන් කෙලින්ම එල්ලිලා ඉන්නේ මේ හුස්මම විතරයි. ඒකේ හොඳට විස්තර පේනවා. එතනින් එහාට යන්න. එතකොට අර ඕලාරික අත්පටිලාභේවත් හැලිලා අතන රූප සංඥාවෙන් ලැබුණු ඒවත් හැලිලා ඒ ආදි වශයෙන් අපි දකිමින් යන ගමනකින් කියලා හිතෙනවා. මොකද මේ හැමතැනම උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා කියලා හිතෙන්නේ මේ මහන්සි කියන මේ දුක විස්තර කරන තැන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුක. පංච උපාදානස්කන්ධය අතහැරුණු තැන තමයි අපිට යම්කිසි සහනයක් ලැබෙනවා නම් කියලා. එහෙමනම් මේ රූපයෙන් අයින් වෙන්න ඕන වේදනාවලින් සංඥා විඥාන දෙක අවසානයේ ඇත්තටම සංඛාර තමයි කියලා හිතෙන අවසානයේදීම නැති වෙන්නේ මොකද උන්වහන්සේ අපට නිවන විස්තර කරන්නේ සබ්බ සංඛාර සමත කියලා ඒ ක්‍රමක්‍රමයෙන් ඒවා ඒවෙන් අයින් වෙවි ඒව අඩු වෙන හැටි දැකලා ඒ යන ගමනක් කියන එක තමයි සත්‍යජිතුමනි තේරුම් අරගෙන තියෙන්නේ. මොකද එවැනි தත්වයකින් මිසක් මේ අතහැරීම අපි අරකත් අතහැරනවා මේකත් අතහැරනවා කියලා අපි මේ ඕලාරික අත්ත ප්‍රතිලාභයේ ඉඳගෙන අත්හරින දේවල් ඒවා අවශ්‍යයි. නමුත් උන්වහන්සේ කතා කරපු අත්හැරීම ඒ අත්හැරීම ප්‍රතිපදාවෙන් පුහුණු කිරීමෙන් ඇතිවෙන Nirodha තත්ත්වයෙන් කියලා හිතා දැනට තේරුම් අරන් තියෙනවා. ඒ தත්ත්වයක් දැක්කහම තමයි කියලා මේ අවබෝධය ඇති වෙන්නේ. එහෙමනම් එතනදී ඇති වෙන අවබෝධය වෙන්න ඕනේ කියලා මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද ප්‍රඥාවෙන් දකින්නේ මොකද්ද? අර පංච උපාදානස්කන්ධය ඇතිවීමත් සමගම සකස් වෙන දුක ක්‍රමක්‍රමයෙන් ඕලාරික தത്വයට එන්න හැටි යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන් කියන එක. තෙරුවන් සරණ හැම දිනාටම සත්‍යතුමා ඔබතුමාට අනේක වාරයක් පින් තෙරුවන් සරණයි. බොහොම පිංචිත මහත්මිය බ්‍රුණ මහත්මයා ඔබතුමාට පුළුවන් ද කතා කරන්නේ ගැන? තේරුවන් සරණයි සියලු දෙනාටම මාර්ගයේ සමාන ප්‍රශ්න ගැන තමයි හුඟක් අවධානය යොමු හිටියේ බොහෝ දුරට දැන් තේරුණේ මේ ඔක්කොම හුඟක් දැන දැන් මෙතන සාකච්ඡා වෙන හුඟක් දැනක එකම ගමනක තමයි ඉන්නේ කියන එක. ඉතින් එකම මාත්‍රමේ නැති එකයි තියෙන මේක එක එක්කෙනා සමහර අය ඕලාරික මට්ටමේ ඉන්නවා සමහර අය මනෝමය පැත්තෙන් ඉන්නවා සමහර අය සමහරට අරුගතත් ඇසීති මම දන්නේ නැහැ කොහොමද අර තේරුණේ අපිට යම් කිසි දෙයක් ඒ ගමනේදී ඉස්සරහට ගිය කල්යාණ මිත්‍රයන්ගේ උදව්ව අවශ්‍ය වෙනවා කියන එක විතරයි ඒකෙදී අපි පහු කරපු සමහර ඒවාත් තියෙනවා එතකොට ඒ පහු කරලා අපි සරණ කොටස් තියෙන දේ පහු කර අපිව පහු කරන් ඉස්සරහට ගිය අයත් ඉන්නවා ඉතින් ඒ සමහර ගැළපීම් තියෙනවා මෙතනදී. අර සමහර අයට අර මුල් මට්ටමේදී කියන දේවල් යසපසු වීම එක වෙන්න පුළුවන්. අපිත් මමටත් ඕක වෙලා තියෙනවා. ඒ හරියට අවබෝධයක් නැතුව සමහර දේවල් අපි උපකල්පනය කරලා කියනවා. හැබැයි ඒක ටිකක් ඉස්සරහට එද්දී අපිම නිර්වැරදි කරගෙන තත්ත්වයක් තියෙනවා. එහෙනම් මේ කියන සමහර දේවල් වලත් ඉස්සරහට යනකොට නිවැරදි වෙන්නේ වගේ දේවල් තියෙනවා. ඒ වටේ උත්තර දෙන එකට වඩා අර සත්‍යතුමා කිව්වා වගේ අපි මතයකට අපි මේක අපේ මතයට අපි මේකයි කියන එකට වඩා ඒ අය ඇවිල්ලා තේරුම් ගත්තොත් තමයි ඒක හරියන්නේ. ඒ වගේම ඉස්සරහට ගියාය කියන ඒවා දැකිද්දිත් අපිට තේරෙනවා රයිට් මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. ඒකෝට කවදා හරි අපි එතනට යනකොට රොෂාන් මහත්මිය කිව්වා වගේ අපිත් මේක කලින් දැකලා පුරුදු වගේ එකක් තියෙයි සමහරවිට මම කියන්නේ තැනක් නෙමෙයි මේකත් අර ඒ වගේ මේ කල්යන මිත්‍යා මේකනේ පැවසුවේ කියන එක මේ වගේ தත්ත්වයන්නේ පැවසුවේ කියන එක අත්දකින්නත් අපිටත් අවස්ථාව හම්බෙයි. ඉතින් බොහොම පින් සතියතුමනි ඒකෙදි මට තේරෙන දේ තමයි දැන් ආයත සූත්‍රයට આવොත් අර අත්භාව කියන එක අත්භාව කියන එක අත්භාව මේ කියන එකයි මම බැලුවා දැන් මම දන්නේ පාළිවල වචනයක් තියෙනවා අත්භාව ප්‍රතිපා ප්‍රතිලාභ කියලා එකක් වචනයක් තේරෙන්නේ නැහැ අත්ත භාව තියෙනවා අත්ත ප්‍රතිලාභ තියෙනවා මේ මගේ පරීක්ෂණ මේ වැරද්දක්ද දන්නේ නැහැ මම බැලුවාම ඒක මේ මම පාලි කියන චලක දන්නේ මම නැති නිසා මම අහන්නේ අත්ත ප්‍රතිලාභ කියන්නේ ඒක ඒ தත්ත්වය ලැබීම කියන අත්ත කියන එක අපි දන්නවා ආත්ම කියන ස්වභාවය ඒ කියන தත්ත්වයක් අපි දැන් ආත්ම කියන එක මේකට ගන්නෙ නැතුව දැන්වත් මට තේරුණේ මේ කියලා තියෙන විදිහට ඒ ඒ තියෙන ඇති කරගන්න සත්‍ය ඕලානික තත්ත්වයක් ඇති කරගන්නවා නම් ඒ කියන්නේ එතකොට සත්‍ය දැන් මම හිතන්නේ තේරුම් අරන් ඇති හුඟක් අය මේ සූත්‍රය දැන් සාකච්ඡා කරන නිසා ඒක ප්‍රහාණය පිණිස තම ධර්ම දේශනා කරනවා කියලා කියලා තියෙනවා. එතකොට ඒක එතකොට කියන එහෙම ආත්ම භාවය තදින් ගත්ත අයනේ මේ පොට්ටපද මාහන් එතකොට ඒ අය එතන කියනවා එහෙම වෙනවයි කියන එක දුකක් කියලා හිතන්න එපායි කියලා කියනවා ඒක එහෙම එකක් නෙමෙයි මේක තදින් අල්ලගත් එක ආත්ම දෘෂ්ටිය ගත්ත කෙනෙකුට යස්ස භාව ප්‍රතිපන්න මේ අස්ස ප්‍රතිලාභය ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ ඕලාරිකේ ඉඳන් මනෝමය පැත්තට යන එක දියුණුවක් මනෝමය පැත්තෙන් ඉඳන් අරුප තත්ත්වයට යනවා කියන්නේ සෑහෙන ලොකු දියුණුවක් කියලා ඒගොල්ලෝ දන්නේ. ඒක නැති කරනවා කියපම මේක ප්‍රහාණය පිණිස ධම්මයේ දේශනා කියපම ඒගොල්ලෝ හිතන්න පුළුවන් සමහරට මේක දුකක් නෙවෙයි කියන්නේ. ඒක නෙමෙයි හිතන්න එපා. ඒක සුඛයට හේතු වෙන එක කියලා කියනවා මේකේ. එහෙම සත්‍යස්තවන් තියෙන. ඒ කියන්නේ ඒක අත්ත භාව කියන්නේ ඒ ආත්ම භාවය ඒ අත්ත ලාභ ප්‍රතිපා මේ අත්ත ලාභ කියපුවාම අත්ත ප්‍රතිලාභ කියපුවාම සරි අත්ත ප්‍රතිලාභ කියපුවාම මට තේරෙන්නේ ඒ අස්කර ගැනීම කියන එක. ඒකට පස් වීම කියන එක කියන එක. ඕලාරික මට්ටමින් තියෙන අත්ත ප්‍රතිලාභය තියෙන ඒ ඒ தත්ත්වය. ඊට පස්සේ මනෝමය தත්ත්වය ඇති ඒ ඇති වෙන தත්ත්ව කියන එක වගේ එකක් තමයි මට තේරෙන්නේ මම වැරදෙන්න පුළුවන් සමාජය. ඊට පස්සේ සතේතුමා ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවද? සම්බුද්ධ සරණ තථාගතයන් වහන්සේ নমස්කාර වේවා. ඔය අපි අනවශ්‍ය පැත්තකට නොදන්නේ ඔය අත්පත්තිලාභය අත්භවපටලාභය කියන වචන අර්ථ කතාව මේකට තේරුම් ගන්න යනකොට ගත්ත වචන දෙකක් වෙනවා. ඒකේ දැන් හැම දෙනාම වගේ වෙන හොයන අය හෙළ දීවේ ඉන්නේ ඇත්තොත් ධර්ම දායකත්ව එක ප්‍රතික්ෂේප කරන එක අපිට උඩක් කියවෙනවානේ අත්පටලාභය අත්භවපටලාභය කියලා වචන එක අට කතා වේක විස්තර කරලා තියෙනවා. අට කතා අනුගන්ව ඒකත් උගතුන් විසින් කරපු දෙයක් ක්ලේශිය තුන වෙන්නේ කියලා ඒක පුරාණ මිත්‍යේ වෙන සාදු සර්වං කියලා කවිදා මහසවිය කියලා කියනවා. පැරණි කියලා හැම එකක්ම සත්‍යයි කියලා පිළිගන්න ඕනත් නෑ අලුත් ඒවා ත්‍රාපිකාව්‍යන් නාමිච්චව අලුත් කියලා ඒකේ නිවැරදි කියලා හිතන්නත් එපා. ඒ නිසා අපි මේ මතේට ඇවිල්ලා තියෙන එකයි තියා හුඟක් කියලා ඔබට පුත්‍රය කියලා ඊළඟට ඒකට පැරණි අට කතාව මොකක්ද වෙන්නේ කියලා අපි හිතනවා. ඒක ඒක නතර කර ගැනීමක් අවශ්‍යයි. ඒ නිසායි අර ඒ ගැන කතා කරන්නේ. නැත්තම් අත්පත්ලාභය කියන එක අද්දකීම් රාශියක්. මොකද එතෙන්දි බුදුහාමුදුරු කියන්නේ ඒක ස්ටේෂන් එකක් වගේ නේ එකයින් කරන්න කියලා. බුදුහාමුදුරු කියන්නේ ඒක පහානය සඳහා ප්‍රතිපදාවක් දේශනා කරනවා. අර ඔබතුමන්ලා කියෝ වගේ දැන් මේක පොට්ටපාද තගේ මනසේ පුරුෂ ධම්මසාරතීන් විසින් යොමු කරන පැත්තක් තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන මේක පොට්ටපාදතුමාගේ දර්ශන පතේට ඒ කියන්නේ දාර්ශනික පතේට ගැළපෙන්න තමයි කතා කරන්නේ කියන්නේ. මොකද යාම අර අபிසඤ්ඤාව ගැන අபிසඤ්ඤාව නැති කරන හැටි ගැන ඒක වෙන්නේ කොහොමද කියන එක ගැන අතීතයේ කරපු සාකච්ඡාවක් බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ තමයි මේ කියන කතාව වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ කතාව කියාගෙන ඇවිල්ලා එකපාරට මේකත් උන්වහන්සේ කියලා අහන්නත් ගන්න. අත්පටලාභ තුනක් තියෙනවා කියන්නේ. ඒතකොට අත්පටලාභ තුන කියනකොට උන්වහන්සේ යාට කියන මේක තියෙනවා මේකත් හරින්න ඕන. ඒ සඳහා මන් ධර්මයේ දේශනා කරා. ඒතුත් මනෝමය අත්පටලාභය කියනකොට එතෙන්දි බුදුහාමරෝ දේශනා කරානේ ඒක රූපී මනෝමයෝ සම්බංග පච්ඡන්දි අහීනින්ද්‍රියෝ ඒක ඒතකොට රූපී தත්ත්වයේ තියෙන මොකද්ද ධාතු මහා භූතික මේ මොකද්ද ඕලාරික අත්පටලාභය කියනකොට ඒකට තියෙන ඇඩ්ජෙක්ටිව් විශේෂණ පද රූපී ධාතු මහා භූතිකෝ කබලිකාරහාර බක්කු. මනෝමයකේදී ධාතු මහා භූතිකත් පහු කරගෙන ගිහිල්ලා. ඒක ධාතු මහා භූතික වෙන්නේ දැන් විත්ති අස්සෙන් ගල් අස්සෙන් පර්වත අස්සෙන් එහාට මත වෙන්න පුළුවන් කියන්නේ. එතකොට ඒ අත්පටිලාභයේදී රූපී තියෙනවා. ධාතු මහා භූතික නැහැ. කබලිකාහා බක්කනේ මනෝමය සබ්බංග පච්ඡඤ්ඤ. දැන් ඔන්න අර අර සිංගප්පූරු කතාවට යන පැත්තගෙන හිතන්නේ. රූපී මනෝමයෝ ධාතු මහා භූතිකෝ කියන එක පහු කරගෙන යන තත්ති මනෝමය. මොකද මේ නාම රූප වෙනස් කරගන්න පුළුවන්. නාමයේ ආව ගම රූපත්වය වෙනස් වෙනවා. රූපය පහු කරගෙන යන්න පුළුවන්. නාමයට. දැන් දල වශයෙන් කියනකොට කියන්නේ දැන් මලමිනියක් උස්සගෙන යන්න හතර පහ දෙනෙක් ඕනේ. නමුත් මේ ශරීරයේ මායෙ මෙහි ගියේ කතා කිසිම කරදරයක් ඒ තමයි රූපේට මනෝ මනෝ කරන බලපෑම. නාම රූපේ නාමයේ එත රූපී මනෝමයෝ සබ්බංග පච්ඡංගී අහීනේන්ද්‍රියෝ ඉන්ද්‍රිය හීන නෑ යාට. දැනෙනවා නම් දැනෙන්න පුළුවන්. ඒ ගති තියෙන සම්පූර්ණ පේන යටි ඔක්කොම තියෙනවා. එයාට පෙනෙන්නේ මෙච්චරක් දුර නම් ඒ දුරම පේනවා එයාට. දිබ්බ චක්කු නැත්තම් මේ මේ දැනෙච්ච ප්‍රමාණය විතරයි පේන්නේ. නම් රූප ලෝකය පහු කරගෙන ගිහිල්ලා නිසා ඒක එයාට ඒ කියන හිතන්න දෙයක් නැහැ. දැකීම ගැන. රූප ලෝකයේත් එක්ක සම්බන්ධනයට කිලෝමීටර් නැහැ. ආරූපී අත්පත්ලාභී අරූපී අනුමතක තියාගන්න ඊළඟ ඇඩ්ජෙක්ටිව් එක කතා කළා ය. අරූපී සංඥාමයෝ චාතු මහා භූතිකෝ තම කබලීකාරහබ්බක් ඕලාරිකත්ත පටලාවට මනෝමයයි රූපී මනෝමයයි දෙවෙනි එක අරූපී සංඥාමයෝ සංඥාවකින් දෙන්න පුළුවන් එච්චරයි අරූපී කියන තත්ත්වයට. ඒතර අනිත් ඔක්කොම පහු කරගෙන ගිහිල්ලා සුකුම සත්‍ය සංඥාව තියෙනවා. දැන් අපි මේ මුලින් හරි කතා කරනකොට අபிසඤ්ඤා නිරෝධයේදී දැන් අපි හිතන ආකාසානං චායතන සුකුම සත්‍ය සංඥා. ඒක සූක්ෂමයි. නමුත් ඒක පොසිබල් දෙයක්. සත්‍ය සංඥාව. ඒකේ තියෙන වෙලාවට. ඒකට එනවා කියලා. හැබැයි අන්තිමිනකොට මතකද බුදුහාම කියන මේකේ පටිසම්පන්නයි කියලා. ඉදපච්චේතාවට එන්නේ කියලා. ඒක වැද්දගත්ම දේ සම්්‍යක් සම්බුද්ධවරේ කියන. ඉදපච්චේතාවට එන්නේ කියලා. එතකොට අපි තු මුගලන් හාමුදුරුවෝ මම මේක අපිටම කිට්ටු කරගන්න හදාන සංකල්පට ගිහිල්ලා සංකල්ප ගැන හොඳ ආරම්භයක් කරන්න වෙන උදාසක් යොදා ගන්න අපු ටිකක් මෝඩ වෙන එකක් තමයි මේ කියන්නේ අපිට මුගලන් හාමුදුරුවෝ සත්‍යාබෝධය කරනවා කියලා මේ සමාවෙන් භාවනා කරනවා කියලා ඒතර භාවනා කරනකොට උන්වහන්සේට තත්පරයක්වත් ගන්න නැති තුමා අසිරිමත් උත්තේ තත්පරයකට කාලයක් අතරදී මනෝමයත්වයට එන්න පුළුවන් තත්තරයක්වත් කොච්චර දිනුනද කියලා හිතලා බලන්න ආර්ය ශ්‍රාවක ඒ වචින් මේ ඒ වසිතාවේ පුරුදු කරලා ඒ නිසා තමයි ධ්‍යාන ඉද්ධිපාද වඩලා වැඩි වෙන කලේ අර මාර්තජ්ජන් සූත්‍රයෙන් තියෙන්නේ ඒ වගේ ඒ ඒක අර ධර්මාත් ප්‍රසාදේ මහ ප්‍රතිගිලින් ගාල හෙල්ලුවන් භික්ෂුන් වහන්සේලා දේශපාලනේ කතා කරලා තියෙනවා ඒ වගේ ඒක මනෝමය ව සිද්ධ වෙන දෙයක්. ඒක රූපීමවත් නෙවෙයි සිද්ධ වෙන්නේ. අරූපීවත් නෙවෙයි සිද්ධ වෙන්නේ මනෝමය. ඒ නිසා භවනා මාර්ගයත් එක්ක ගිහිල්ලා ශරීරයෙන් ඔබට අඩියක් තියන්න වෙනවා. එහෙම කිව්වම තමයි කොහොමද? ශරීරය ශරීරයත් පටිච්ච සම්පන්න දෙයක් අපි තේරුම් ගන්න මේ මේ කතා කරන්නගේ නම දාලා කියන්නේ රත්ජී කියන්නේ එයාගේ ඇඟ නෙවෙයි. එයාගේ වකුගඩු නෙවෙයි. කාපු බටර් පාන් ටික නෙවෙයි. ඇපල් ගෙඩිය නෙවෙයි. මේ තේරුම් යන්න කියන්නේ ඔහු ගැන කියනවා නෙවෙයි. අපි හැමදාම කියන්නේ දෙතේ ඒතකොට ඒ தત્ත්වය පහු කරගෙන යන්න. නියපොත්ත මාපට ගිල්ල හැම මවිල් කියන ඒවා දේවල් නෙවෙයි. යටිපතුල කියන එක අහවලා නෙවෙයි එතකොට. ඒක අවබෝධයත් එක්කත්හම මුලින් එන සංකල්පය අවබෝධයක් ඒ ඒ සංකල්පමය අවබෝධය භාවිතාමය අත්දැකීමකට එන වෙලාව කොයි වෙලාවක හරි එකෙක් ගානේ කෝප්ප හොදන්නට වෙන්න පුළුවන්. ඒ ඒකේ ඒකින්ද එක කෙරෙන්න ඕනේ දෙයක් විතරයි. ඒක අත්‍යවශ්‍ය අත් භාව ප්‍රතිලාභ කියනකොට ඒක වෙනම තත්වයකට ගිහිල්ලා ඉන්නේ. කිරි වලින් ගිතෙල්ලාව කතාව නෙවෙයි එතෙන්දී. එතෙන්දී භාවනාවේදී වෙන්නේ ගිතෙල් වලින් චීස් හදුවා වගේ වැඩක් වෙනවා. ඒක වෙනවා ඒකට. මේක මේ ඇත්තටම කියලා ඉගෙන ගන්නවමත් නෙවෙයි ඊට වඩා ඩිංගක් එහාට යන්න හැබැයි ඒකත් අවශ්‍යයි සුතුමේ ඥානයත් එක්ක ආහා මේක නේද විසාර කිවි කියලා කියලාකට එනවා නැත්තම් දික්ක නිඥානක්ඛන්තයට එනවා ඒක තමන් ගත්ත මතයට ගැළපෙන දෙයක් ආවහම සතුටින් ගත්තට එනවා ඒකත් නෙවෙයි වෙන්නේ මම දන්නේ අහු ප්‍රශ්න ගැන කතා කරපු දේ ගැන මම කතා කරන්න කියලා සූත්‍රයට අනුරූප වෙන්න ගියාම අபிසඤ්ඤා නිරෝධය අවශ්‍යමයි ඒක වෙනවා සික්ඛායේ ඒකාසඤ්ඤා නිරුද්ධය එතෙන් සබලීකාරහාර තත්ත්වේ වුණා සික්ඛාවෙන් නැති කරනවා පළවෙනි ධ්‍යාන කියන ඒකට එනවා ඒක ඒකත් නැති වෙනවා ඊට පස්සේ ඒකත් වෙන්නේ සික්ඛාවේ. මනස පුරුදු කරා. මනෝ තම ඔක්කොම જાති කරන්නේ ඒක. සංඛාරات. සංඥා කියන කොටස විශාල දෙයක් කරනවා තේරෙනවා. අර කටුකුරුන් දෙහාඳු හන්තිසෙන් කියනවා. උන්වහන්සේ තමයි සමහර කල්යාණ මිත්‍රොත් කියන හැටිසෙන්. මේ නිත්‍යත්වයේ අරන් දීලා තින්නේ සංඥා ස්කන්ධය විසින්. නිත්‍යත්වයේ කියන එක නැත්තම් ස්ථිර වශයෙන් යමක් තියෙනවා කියලා ගැනෙන එක ඉන්නේ මේ සංඥා ස්කන්ධේ ඉඳයි ස්කන්ධයක් ඇටේ තියෙනවා ඒකින්ද සංඥාවේ අනිත්‍යතාවය තේරුම් ගන්න. ඒ සංඥාව ඉන්නේ අර මනෝ තුල කියන එක තේරෙන්නට. අර අපි ඉගෙන ගත්තී අර මනෝ කියන එක ලොකු ශාලාවක් ඒ ශාලාවේ තැන් තැන් වල කතා කරනවා වගේ සංඥා නැහැ කියලා ගත්ත තේරෙන සංඥාව ලොකු නිත්‍ය සංඥාවක් මවල දෙන. ඒකෙන් ඒකෙන් පරිස්සම් වෙන්න. මේ යාහකි මාර්ගයක්. යන්න පුළුවන් තැනක් මෙතන. නොයාහකි තැනක් නෙවෙයි කාටවත් තම අපේ බර්ත් රයිට් එකක් තියෙන මේකේ තේරුම් ගන්න. අහවල්ලුන්ට විතරක් කියලා රෑන්ක් එකට දාන්න එපා බර්ත් රයිට් එක. සත්‍යාබෝධය තරම්ම කිට්ටුයි. පැවැත්ම පංච උපාදානස්කන්ධයත් එක්ක තියෙන අයිතිවාසිකම් ඔප්පුතිරප්පු අයින් කරපු ගමන් අත්දකින්නේ ඒකේ ඒ නියපොත්තට වඩා ළඟ හුස්මට වඩා ළඟයි එතකොට. මොකද ඒ හැබැයි විඥානය නිත්‍ය වශයෙන් දකින්නවා කියන එක නෙමෙයි මෙතෙන්දී. විඥානය දැනෙන ගතියක් විතරයි. නාම රූප පත්‍ය විඥාන. විඥාන පත්‍යා නාම රූපම් වගේම නාම රූප පත්‍යා විඥාන ඒකත් මේ දෙක එකට යන්නේ එතකොට ශුන්‍යතා සූත්‍රය ගැන කතා කරපු කොහොඳයි ශුන්‍ය මිලන් අත්තේ අත්තෙන් ඒ එතකොට ඔය නම නම කියන එක හලන් තියෙන හැලෙන් තියෙන ගන්න හලන් ඉගෙන ගන්න ඕනේ. අයින් කරන්න ඕන જાති වලින් අයින් කරන්න මුලින්ම අයින් කරන්න ඕනේ දිට්ඨිය. දිට්ඨිය අයින් වෙනකොට පැහැදිලිවම මගේ පේන්නේ. මතවලට ඇලෙන්නේ නැතු ඉන්න එක ශරීරයට ඇලෙන්නේ නැතු ඉන්න එකට වඩා අමාරුයි. ඒ නිසා මේ මත මත කියලා කියන්නේ සතියෙන් මේ සංඥාවෙන් එන දෙයක්. මනෝදින මේ පැත්තට යොමු කිරීමකට විතරයි කතා කරන්නේ බොහොම පින් සතුටුමනි ඒක හොඳට පැහැදිලිනේ තත්ත්වෙත් පැහැදිලි වුණා මේ කියපු එකත් සෑර වටිනවා කියන්නේ සංකාරණ පැත්තට අර අහු වෙන එක විත්‍ය කියන කාරණා සිද්ධි අර ඒ පැත්ත තම අමාරු මේ පුද්ගලයා මේ තමන්ගේ මේ රූපයත් එක්ක තියෙන බැඳි රූපවල එක ගැලිලා ගියා ඊට පස්සේ අර අනුමේ පැත්තට එනකොට ඒ සංකල්ප පැත්තටත් අපි අර ඇදෙන ගතිය වැඩි. කීපේ මතකරට ඒක බොහොම තියෙනවා. ඒ කියන தත්ත්වය තේරෙනවා. හරිතම හොඳටම තේරෙනවා. සමහරට අපිට කල්ප ගන්න වෙනවානේ මේ මේ අර ඇකඩමිකල් පැත්තත් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට අපිට කාට අපිට කියලා දෙන්න උනත් හරි මේ ප්‍රශ්නයක් මතුවෙනකොට හරි කතා කරනවා. එතකොට අප සූත්‍රයට අනුකූල ඒ වචන හරියට මේ සසඳ ගන්න ඕන නිසා තමයි ඒ පාළි දන්නේ නැති නිසා ඒ උදව්ව ගන්න මේ කල්යන මිත්‍රයන්ගේ අසංග මාස්ටර් වහන්සේ නායතර සාකච්ඡා වලට සම්බන්ධ වුණ එක ගැන. ඒකට අපිට තව කියන්නේ වැඩි දුර මේ සූත්‍රවල මේ හාරලා උසල බලන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ. ඒ වගේ කල්යනා මිත්‍යන එකතු වෙන එක කියන්නේ. හසංග මාස්ටර් වහන්සේ නායත් මේ සම්බන්ධව ඒ වගේ දේවල් හාරවසලාහන එක කියන්නේ. ඔෂන් මහත්මයාට කියන්න පැත්තෙන් කියන්න තියෙන අපිත් මමත් ඔක්කොට සතුටුමක් වේවා. ඒ අපිත් ඔය පරීක්ෂණය කරලා තියෙනවා. අන්තිමට ලොකු දෙයක් නම් හම්බුනේ නැහැ. ඉතින් අර බුදුහාමුදුරන් අන්තිමට කිව්වා වගේ අර ගංගෙන් ඊගොඩ වෙන්න මේ ලෙන්සුව පාවිච්චි කරලා ඊගොඩ වුණාම ඒක ගාන කිව්වා වගේ වැඩක් තමයි අපිටත් උනේ අන්තිමට අපි හොයාගෙන ගිහිල්ලා ඉතර මේවා කරලා පරීක්ෂණ කරලා ඒකේ බුදුහාමුදුරන් කරන්න කියලා තියෙන දේත් එක්ක බලත් ඒක 2.50 ගානට තමයි වැටුනේ. ඉතින් ඒ හින්දා ඉතින් ඒකේ අපරාධ මේ මම කියන්නේ නෑ ඒක. හොඳ නැහැ කියන එක අපි මොනවා කිව්වත් ඒකේ අර ඉන්ට්‍රස්ටිං පැත්තක් තියෙනවා. ඒ හොයන එකේ අපි අන්තිමට අපරාධ කාලේ නැති කරා වගේ එකක් හිතෙන්න පුළුවන්. හැබැයි හොයලා බලන්න ඒක ඇත්ත නෑ. බොරු නෙමෙයිම. ඒක තියෙනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒක අර ඉන්ට්‍රස්ටිං පැත්තට අහුනාම පොඩ්ඩක් මේ පැත්තට එන කාලය අඩු කරගන්න මම මට උනා එක. මේ කියන්නේ කල යුතු දෙයට කාලය යොමු කරගන්න මදි වුණා. පෙරණ සරණ ශිල්ප. ඒ ඒ සිද්ධි දෙංගක් එකතු කරොත් හැබැයි ඒක විපස්සනාවත් එක්ක ගියොත් ඉදප්පච්චේතාවෙච්චින් යුත් ඒක ලොකු පිම්මක් වෙන්නත් පුළුවන් ඒක පේන පැත්ත. එහෙමත් ඉඳී තියෙනවා. ඊළඟට මතක් වෙනවා අර මේ ඔය අනිත්‍ය සංඥාව දිනු කරන්න අවශ්‍ය වෙන්නේ ඔය හොයනවා නම් ඕවා අනිත්‍ය සංඥාවට තියෙන කොටස් තුනක්. කානුපස්සනා, වයානුපස්සනා, විපරිණාමානුපස්සනා. ඔය කයානුපස්සනාවෙන් තමයි ඝන සංඥාව දතිනවා කියලා කියන්නේ. කයානුපස්සනාවෙන් එකතු කිරීම ලං කරගන්න එක නැති. ඔන්න හොඳම එකක් තමයි විපරිණාමානුපස්සනාව බැලුවාම විපරිණාමානුපස්සනම් භාවෙන්තු දෝ සංඥම් පජහති. දුසඤ්ඤාව කියන්නේ මෙතන ඉන්න தත්වයම තමයි එතෙන්ට යන්නේ. එතන ඉන්න தත්වයම තමයි එතෙන්ට යන්නේ කියන්නේ. ඒ දුසඤ්ඤා ඒ වචනේ මෙන්න ඉගෙන ගන්න ඕනේ. දුර කියන එක කාලයත් එක්ක සම්බන්ධයි. ඒ දුසඤ්ඤාව අතුරුදහන් විලයක්. ඒ මෙන්න විපරිණාමය දැක්කා. විපරිණාමය කියලා කියන්නේ අර ගිතෙල් ගිතෙල් බටර් කරන තත්ත්වෙම තමයි. ඒ ගිතෙල් බටර් වෙන විපරිණාමී. එක්තරා ක්‍රියාදාමයක් කරනකොට ඒකේ බටර් ගිතෙල් චීස් බාටපත් ඒකම තමයි මනස ඇතුළේදී සිද්ධ වෙන්නේ. භව තණ්හාව තියෙනවා ඒකට අවශ්‍ය දේ කරනවා සංඛාර එකතු කරගන්නවා ඊළඟ තත්ත්වයක් ඊළඟට නිර්මාණය වෙනවා මොකද නාම රූප වලට මම ඇල්ලීමක් ඇති නිසා මට නාම රූප ඕන තව ඉන්ධන ලබන්න කියලා. ඒ ලබන වින්දන කියනවා අනිත්‍ය කියලා දැනගත්තොත් කර්ණේ කර්ණ විපාකතිය එවි නමුත් මං සැලසුම් කරන්නේ. සැලසුම් කරන්නේ නෑ ඊට පස්සේ. කම්මසා කම්මේ විපාකයක් තියෙනවා. අර මුලින්ම අර කී කතාවට ආපෝ ගියොත් බඩ කෑම කෑවහම බඩ පිරෙනවා කියලා අහලා තියෙනවා. ඒ වුණාට බඩ පිරෙන්න නම් මං කෑම කන්න. ඒ වගේ සමහර ඒවා තියෙන මම එක යාමට තේරෙනවා මේක කරන්න ඕනේ ඒ නිසා ඒක කුසල ඡන්දයක් හැටියට පාවිච්චි කරලා ඕන දෙයක් කරාට කමන්නේ හැබැයි ඉදප්පච්චතාවත් එක්ක මම මටමයි කියාගන්න සමහර අවුගෙන තැන් තියෙනවා දික්කෙත් දික්ක වශයෙන් නම් තදටම වෙන්නේ නැතුණත් භවතන්න හැටියට එන හොඟක් කියනවා. දැන් සම්මා සම්බුදු සරණ පොට්ටපාදතුමාට පින් මේ ප්‍රශ්න ඇහුවා. චිත්තහත්තිසාර පුත්ත. එතෙන් මම දෙන්නේ. ඒ කියන්නේ කියන්නේ අපි නම් අදට නතර කරමු. දරුවත් මහත්මයා තප්පින් සම්මා සම්බුදු සරණයි. කළ හැකි දෙයක් දිත්තදම් මේ මේ අත්දකින්න පුළුවන් දෙයක් සීලේ ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි කියලා අපි දන්නවා අප්‍රමාදයේ නිරන්තර එන් තියෙන්න ඕන නැති වෙන ඇති වැඩි තියෙන්න ඕන ධර්මානුධර්ම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේට පූජාවක් කරන්න අවශ්‍යයි දෙවියන්ට පින් දෙන්නත් පින් දෙන එකත් හොඳයි. රූප රෝ වාසිතිය අධ්‍යාත්මිකවමට අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි. කල්යාණ මිත්‍යන් වුණාට පින් හොඳ පැතුම් දසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සුබදරා පෝෂණය කළ ඇය මේ සාංශාරික පැවැත්ම සූපත් වේවා පියානන්ද පරම යහපත මුදකිත් මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් පුණ්‍ය සම්පතක් වේමින් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා දෛනික දීපයත්මේදී දේ දවල් හවා ප්‍රමාණට මතුවෙන දුක් දුම්නස්කම් කටුල කායික මානසික පීඩාවක් ඒව නැගෙන මතුවෙන තරමට ඒවට සතිමත් අවධානය යොමු කරන්නට චිත්ත ශක්තිය ලැබේවා. අපේ සිත්වල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කමියම උපරාගොස් අපේ ශ්‍රේ සඳහා ගණන් කළ නොහැකි තරම් අප්‍රමාණ වූ සත්‍ය ප්‍රජාවකට මෙහියක් සිදු කරන සඳහා. නිරාමිෂ පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. මේ මහණිය වූ මහාන භාව සම්පන්න තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ බැතිසිතින් ආදරයෙන් සෙනෙහසින් අපේ ප්‍රතිපත්තිතාව ඉදිරි කරමු. ගෞරවයෙන් මනුස්සයට අභිවාදනය කරමු. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රාන්වට साधु साधु साधु तिरुवन सब में